අවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගනිකාරම්මස්සාති ඉතිපෝ පනේතං උත්තං කිංචේතං පටිච්චුත්තං ඉද භික්ඛවේ භික්ඛුනෝ අවිත්තස්ස විහෙරතෝ භවಂತಿ උපසංකන්තාරෝ භික්ඛු භික්ඛුණියේ උපාසක උපාසිකායේ රාජානෝ රාජමහාමත්තෝ චිත්‍ත්‍යා චිත්‍ය ශාවකා తත්‍ර භික්ඛු විවේක නින්නේන චitteන විවේක පෝනේන විවේක පබ්භාරේන විවේකත්තේන නික්ඛම්මා විරතේන අඤ්ඤදත්තු උයෝජනික පරිසංයුත්තං යේව කතං කත්තා හෝති පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගනිකාරාමස්සාති ඉති තං වුත්තං ඉද මේතං පටිච්ච වුත්තං කීති කෞර්මීය නිවාසනත් මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයටයි අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙලා තියෙන අනුරුද්ධ සූත්‍රය ඉස්සරහින් තියාගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ අද මේ හතරවෙනි අවස්ථාව ඒ සූත්‍රයේ සාරාර්ථය පින්ඩාර්ථ වශයෙන් ගන්න තියෙන්නේ මහා පුරුෂයන් විසින් ඒ මහා පුරුෂාර්ථයේ පිණිස පුරුෂත්වයට ළඟා වීම පිණිස සුදුසුයයි ගොනුකට පිළිපත වදාරන ලද මහා පුරුෂ විතක්ක 8ක් ඉදිරිපත් කිරීම ගැනයි. ඒකයි මේ සූත්‍රයේ සාමාන්‍ය පින්ඩාර්ථය නැත්නම් සාරාංශය. මේ පුරුෂ විසක් කාට අංග සම්පූර්ණ වෙන පිංස සරුවචන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේත් එක්ක එකතෙන් වෙලා ආයක පුනපූරණය කරලා නැවතත් සරුවචන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටිය ඒ ඉංගදායට වැඩම කරලා එතන සමීපස්තව සබ්‍රත්නචාරීව සිටිනා වූ භික්ෂුන් වහන්සේලාට මේක පිළිබඳව නැවත මතක් කිරීමක් කරන අවස්ථාවක් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ කාරණා ටිකේ තියෙන වටිනාකම. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විතරක් මේක දැනුම් දීලා හරියන්නේ නැහැ. පොදුවේ සභාගත කරන්නට නැත්නම් මේක ඉතිහාසගත කරන්නට සර්වඥාන්සේ විසින් නැවතත් මහා සංඝරත්න ඉදිරිපිට මේක මාතෘකා මතු කරගන්න. මේ මතු කරගෙන අර එක එකක් ඉස්ලාම ලයිස්තුව කියලා අන්තිමට එක එකක් අර්ථකථනයක්. එහෙම නැත්නම් මේ කියන උද්දේශ, නිද්දේශ, පරිනිද්දේශ කියලා. උද්දේශය කියලා කියන්නේ මාතෘකා විස්තර කිරීම. නිද්දේශය කියන්නේ පොදුවේ. ඊට පස්සේ නිද්දේශය කියලා කියන්නේ එකක් එකක් වෙන වෙනමගෙන අර මාතෘකාවේ අංගෝපාංග පොදුවේ ගත්ත මාතෘකාවේ අංගෝපාංග නිර්දේශ කරලා පෙන්වනවා. පටිනිर्देश කියලා කියන්නේ එක මාතෘකාවක් එළියට අරගෙන ඒ මාතෘකාව විස්තර කළා දෙන්නේ. ඒක මේ සරුවචන වහන්සේගේ දේශනා විලාසය. ඉස්ලාම් තාමත්ම ගැඹුරු විද්‍යට මුළු එකම gediya පිටින්ම සම්පූර්ණ ඒකකයක් වශයෙන් ඉදිරිපත් කරනවා. එතකොට උනත් ඒ උග්ගරිතන් මහා විඥාන පුරුෂයන්ට ඒත් ඇති කියලා කියනවා. නමුත් ඒක මදි නම් උන්වහන්සේ ඒ අත්ංගේ ඒත් අඩුයි ඒත් තේරුම් අරගෙන ඉවරයි නැත්තම් ඉන්න හරියක් ඉන්නේ එහෙම නැති විදිහක් නම් ඊගාට නිर्देश ඉදිරිපත් කරනවා. එතකොට විපංචනඤ්ඤ පුරුෂෝ මහපුරුෂෝ ඒ කතාවෙන් තේරුම් ගන්නවා මේ පින්ඩාර්ධයේ විදිය පිටින් කිව්වට මේක ඇතුළත අංගෝපාංග මෙහෙමයි කියලා විස්තර කරනකොට තේරුම් ගන්නවා. තව සමහරක් ඉන්නවා ඒත් මැදයර එක එක කොටස් වෙන වෙන වශයෙන් විස්තර කරනකොට තමයි අර උද්දේශයෙන් නිर्देशයට දාලා නිर्देशයෙන් පරිනිर्देशයට බහිනකොට තමයි මේ ධර්මයේ අඩු ආන සුතමේ වශයෙන් නැත්නම් චින්තාමේ වශයෙන් සමහර අත්කන්ට ඒකකින් මේ භාවනාවේ වපින තත්ත්ව සිද්ධ වෙනවා. අනේ ඒ විදිහක් තමයි මේ සරුවඥ දේශනාවේ දේශනා විලාසය. මේකෙත් දැන් අර උද්දේශ නිද්දේශ අවස්ථාවේදී සරුවඥාන්සේ දැන් මේ සංඝයාට ඉස්සලා නිර්දේශ කළා පෙන්නනවා භවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනරංගනිකාරාමස කියලා. අනේ මේ ධර්මයේ පිහිටන්නේ මේ ධර්මයට අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙන්නේ විවේකයේ දන්න ඇත්තන්ටයි මේ සබේට තලයට ගණේට රැල්ලට අහුවෙච්ච ඇත්තන්ට මේකේ රසයක් ලබන්න බෑ. ඊට පස්සේ මේ විස්තර කරලා ඉන්නාසුන් වහන්සේ මහනවා භවිත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගනිකාරාමස්සාය ඝනසංගනිකාරාමස්සාති ඉතිකෝපනේ සංගුත්තං කිංචේතං පටිච්ච උත්තං මම මෙවැනි මාතෘකාවක් උඹලට කියලා මොකක්ද මම ඒකෙන් අදහස් කළේ කියලා දැන් අර දැන් ඊගා විස්තරයට විවරණයට ප්‍රවිෂ්ඨය ලබා ගන්න. උන්වහන්සේගේ මතකල වෙනවා මේ මම මේකේ මේ හිතිය සඳහන් කරපු දෙයින් මොකද්ද අදහස් කරේ කියලා. ඊට පස්සේ තමයි පත්තිදේශ කියන්නේ ඉද බික්ඛවේ බික්ඛුනෝ පවිවිත්තස්ස විහෙරතු. විහරන්තෝ. යම් කිසි බික්ඛුවක් මේ ශාසනයට එන්නේ මේකින් මේ කුලය ආකාරයෙන් වෙන්න, ඝණය ආකාරයෙන් වෙන්න විවේකී ගත කරන්න තමයි. අන්න එහෙම ඉන්නකොට ඒ කියන්නේ ධනත විවේකී හොයාගෙන, නිස්සාරණය හොයාගෙන පැවිදි වෙච්ච බික්ඛුවක් එහෙම ඉන්නකොට භවಂತಿ උපසංකමිතාරෝ මේ විවිධාකාර පුද්ගලයන්ගේ සමාකරා බැමිණීම සිද්ධ වෙනවා මොන ආකාර පුද්ගලයන්ද වික්ඛු අනිකුත් සබ්‍රප්‍රචාරී භික්ෂුන් වහන්සේලා Taman සමීපයට එනවා වික්ඛුණියේ එයා සමීපස්ත එහෙම නැත්නම් ਸਰවඥාගේගම සාක්ෂි දීතාවන් වන භික්ෂුණියෝ Taman ළඟ තියෙනවා උපාසක උපාසකායෝ උපාසිකායේ උපාසක ඇත්තෝ ළඟට එනවා උපාසිකාව වැටුණා රාජානෝ රාජමහා මත්තෝ. රජවරු තේරුම් අරගන්නවා මොකද රජවරුන්ට කියන අර පද රාජ්‍ය විචාරීමේ වෙහෙස එනකොට ඒ අත්ෝ ඒ විවේකයෙන් ගත කරන අත්ෝ පුරෝහිත කනතුරෙන් වගේ තියාගෙන වරින් වර බෙලඹෙනවා පෙළඹෙනවා. නැත්තම් රාජමහා මත්තෝ රජවරු කියනවා මෙයාගේ ප්‍රශ්නයක් වුණොත් අන අසවල් තැන ඉන්න හොඳ විවේකයෙන් ඉන්න ස්වාමීන් වහන්සේනම ගිහිල්ලා පොඩ්ඩක් මේ ප්‍රශ්නේ දාලා විවේක බුද්ධියට දාලා කැමති නම් මේ සංසූත්කද්ද යහගෙන ඉන්නේ කියලා සමහරලාට අමාත්‍යවරුත් පිටං කරනවා. ඉතින් ඒ ඇත්තට වෙනවා විදික්ෂණිය කරා. චිත්තියා චිත්තිය ශාවකා. සමහරලාට අන්‍ය තීර්ථක බමුණෝ නැත්නම් අන්‍ය තීර්ථකයෝ එතුමන්ලා ගෝල බාලය හදාගෙන අලුත් මත අලුත් සමයාන්තර දර්ශන ඉදිරිපත් කරගෙන ඉන්නවා. නමුත් සමහර විටක යැත්තට සැක තියෙනවා මේ ජීව කාමභෝගී වෙන්න අඹදරුවන් රකින්නේ ජීයන්න මේක කියලා ජීව මේක අනුමත කරාට සමහරලාට වැරදි තියෙනවා නම් මේක ඌර්ණ පූර්ණ කරගන්න හොඳම කෙනා තමයි තවත් වෙනි විවේකේ ඉන්න කෙනෙක් හොයාගෙන යන්නේ කියලා ඒ සාර්වඥ ශ්‍රාවකයෝ එහෙම අන්‍ය ටීචර් එකත් එක්ක ශෝධ සාකච්ඡාවකට තීර්ථක පැමිණෙන වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් ශ්‍රාවකයෝ පිටක් කරනවා අන්න අසවල් තැන මමත් උඹලට ගන්න හැටි කියලා දීලා තියෙනවා මට විශ්වාසයි මේක ආත්මික પરම්පරාවෙන් ඇවිල්ලා තියෙන්නේ කෙසේ නමුත් අන්න හසවල් තැන ඉන්නවා හොඳට විවේකීව බණ භාවනා කරන කෙනෙක් ගිහිල්ලා ඉහත්පත් එක ගැටලා බලන්න නැත්නම් එයාට අන්නේ මේක ගුණ දොස් විචාරණය කරන්න කියලා ওই විවිධ ආකාරයෙන් අර විවේක භික්ෂුව කරා පැමිණෙන විවිධ තාරාතිරම් වල පුද්ගලයෝ ඉන්නවා අන්නේම ආවට පස්සේ තත්ත්‍ර බිකු විවේක නින්නේන විවේකයට නැමුණා වූ හිතින් විවේක චිත්තේ චිත්තෙන් විවේක නැමනවා හිතේ විවේක නින්නේන විවේක පෝණේන විවේක පබ්බහරේන විවේක හිතේ විවේකට නැමුන හිතෙන් විවේකයට බර හිතෙන් විවේකයට නැඹුරු වූ හිතෙන් විවේකට්ඨේන මේ කවුරු පැමිණුණත් සිද්ධ වෙන්නේ Tamange මේ වටිනා කාලය නැති වෙන එකයි ශාසනික වැඩ වෙන්න පුළුවන් ආධ්‍යාත්මික වැඩ වෙන්න පුළුවන් ආගමික වැඩ වෙන්න පුළුවන් කොහොම වුණත් වෙන්නේ මේ Tamange අර පිහිටුවාගත්ත නැත්නම් අබිනිෂ්ක්‍රමකෙන් ලබාගත් මේ විවේකයට බාධා වෙන එකයි කියන එකෙන් විවේක අර්ථය. මොකද පිරිසිදු පැහැදිලි කරගෙන නික්කම්මාදි රතේන නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව එළඹ සිටියේ. නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව අභිරතියකින් යුක්තව අඤ්ඤදත්තු උයෝජනික පරිසංයුත්තං ඒව කතං කත්තා හෝති. මේ ආපු බුද්ධලයා එළවා ගන්න සුදුසු කතාවක් තමයි කරන්නේ. දිනුවෙකට කියනකොට කියන්නේ හලණ්ඩයි කතා කරන්නේ කියලා. එන පුද්ගලයාත් එක්ක දිගින් දිගට ඇලි බැඳීගෙන කතා කරන්නේ උයෝජනික පරිසංයුත්තන් ඒව කතං කත්තා හොති. අන්න ඕකයි බුදුහාමුදුරෝ මේ විවේක නැත්නම් පවිවිත්තස්ස කියන අදහසින් මතක් කරන්නේ. එහෙම නැතුව ඒ පුද්ගලයා එකක් කියනකොට මෙතනින් දෙකක් කියලා කතාවේ ඇදිලා ගියොත් ඒකම සරුවත්න සඳහන් කරනවා ඝන සංගණිකාව කියලා. ඝන සංගණිකාව කියන්නේ කිලෝරක් නෑ කතාව. එයා එකක් කියනකොට මෙයා දෙකක් කියනවා. ඒ අල්ලපු ගේත් එක කතා කරගෙන ඉන්නකොට ගිවිසුමක් අනුවල යන්නේ. අල්ලපු ගේ කියන දෙයකට කියනකොට කියනකොට ඔයා ඕන දෙයක් කියන්නේ මං අහගෙන හැබැයි මං කියන්නේ කොහේ අහන්න ඕනේ? එච්චරයි කිසි. කාලේ කන්න තියෙන එකම ක්‍රමය එච්චරයි. එයා කියන ඕන දෙයක් මහගෙන ඉන්න. හැබැයි මං කියන්නේ ඔය අහන්න ඕනේ. ආන්න ඊට පස්සේ තමයි ඉතින් ලැන්දාගෙන කම්මේ පල්ලෑලි කතා කතා, කේලම් කතා සේරම ගිලා වැඩ කරන මනුස්සයා ගෙදෙට් වෙනකොට මේ මනුස්සයා අවුස්සලා ගිලා කැටි පොළොලෙන් ඉතින් කන්නේ. ඕක ඔය ජීවිතවල ජීවත් ගවඩ දෙයක් කරන්නේ නැති ගෘහණියන් අතර විතරක් නෙවෙයි භික්ෂුන් වහන්සේලා යෝගාවචරයන් අතරත් ඒකාකාරවම සිද්ධ වෙනවා. ඒකාකාරවම සිද්ධ වෙනවා. ඒක මේ නිදර්ශනය තමයි මේ සර්වඥ වහන්සේ මේ තුන්වෙනි කාරණාව වශයෙන් මෙතන පෙන්වන්නේ. නම් කිසි කෙනෙක් අපිච්චතාවය දන්නවා. අල්පේච්ච වෙන දන්නවනම් ඒ වගේම සතුටින් ජීවත් වීම භවිත ජීවිතය කියලා දන්නවනම් ඒක න අනිවාර්යයෙන්ම මේ පවිත්‍ත්ස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනගංගනිකාරාමස්ස කියන එකත් එක්ක සහෝදර ධන්නේ නියුන් සහෝදර ධන්නේ කටයුතු කරන්න ඉගෙන ගන්න. ඉතින් මේකට මේ හලන කතාව එහෙම නැත්නම් මේ වැලිදුර ඇලි ගලි යන කතාවල් නතර කරන එක ලොකුම ලොකු දක්ෂකමක්. ඒකට සරුවචන් ආංශේ පුදුමාකාර ආදර්ශ දක්වලා තියෙනවා. ආදර්ශක් දක්වලා ඉර ඇඳලා ඉරක් වෙන්නවා උපදේශ වශයෙන් දීලා අප්‍රමාණ මේ ඝන සංගණිකාවෙන් දෙන්ව වාසය කිරීමේ වටිනාකම පිළිබඳව. ඊයේත් අපි ධර්ම දේශනාවදී මතක් කරගත්තා. මේක සඳහා භික්ෂුන් වහන්සේලාට සරුවචන් ආංශේ කුච්චරක් සවිස්තරව නිකම් පොඩි භාගයකට හැන්දෙන් කවන්නා වාගේ කොච්චර උපක්‍රම කොච්චර පරිසරයක් කොච්චර අවස්ථාවක් අරන් දීලා තියෙනවද කියලා බැලුවොත් එහෙම සමහර විටක මුළු විනය පිටකයම කියන්නේ ඒ කියන්නේ නමාස්තික් කෝඩ් එකේ නැත්තම් කියන්නේ සම්නික්කර විවේක ලබා ගැනීම. ඒක දැන් වින වෙලා තියෙන සංඥා. මොනම විදිහකින්වත් අනුගමනය කරන්නේ නැහැ. කරන්නේ නැතුව ඒ අන්තිමට දේශ බහන්න බහින් තරම් එහෙනම් අයිතිවාසිකම් අංගිල්ලලා අතපය විසිකරන රණ්ඩු කරලා පාර්ථ බහැලා ගිහියන්ට ප්‍රමුඛත්වයේ දෙන තරමට අද මෙතෙන් ගියාට පස්සේ ඉතින් ඊට පස්සේ ආයෝග හොදලා ගන්න ගුවක් නැහැ. එහෙනම් මුල්ම ටික අමතක කරාට පස්සේ නමුත් මේක අපිට කියන්න බෑ කාලානුරූපව පිරිහීමක් කියලා. ඒ මොකද බුද්ධ කාලෙත් නෝ තිබිලා තියෙනවා. යම් යම් ඒවට සිද්ධ තිබිලා තියෙනවා. ඒ සෑම දෙයකදීම සරුවත් අනන්ත ඉතාමත්ම දුරදිග බලලා ඒකට ආදර්ශ ඉතුරු කරලා උන්වහන්සේ හැකි තාක් දුරට ඒකට ආදර්ශය පෙන්වන්නේ බණ කියන්නේ නීති පනෝවි කරලා තියෙනවා. ඒකදී ඔය සර්වඥන් වහන්සේ මේ දස ධම්ම සූත්‍රයේදී භික්ෂුවකට කියනවා නිතරම මෙනෙහි කළ යුත්තක් වශයෙන් මම ශූන්‍යාගාරයේ අභිරමණය කරනවාද කියන එක නිතර බලන්නේ. ශුන්‍යාගාරේ අධිරමාමීති අබින්නම් පච්ච වේකිතබ්බා මම මගේ ජීවිතය සබයක් නැද, තලයක් නැද, පිරිසක් නැද ගානතොටේ ගමේ පොලේ එතනද ගත කරන්නේ නැත්නම් මම මෙතන ශූන්‍යාකාරයක ගත කරන්නේ කියලා නිතරම අභින්නම් කියලා කියන්නේ අතරක් නැහැ. හිත මෙනේ කරන්නේ ඔය අභින්න පච්චවෙක සූත්‍රයේ දසධම්ම සූත්‍රයේ මතක් කරලා තියෙනවා. විශාල දුර දුර දුර දිග යන උපදේශයක්. ඒ වුණාට අර පිච්ච සාදේ ගැන කතා කරන්න කියනවා Taman කොච්චර පවිවිත්තස්ස නැත්නම් විවේකයට විවේක නින්න විවේක පබ්බහාර නිවේක ඕන විවේකයට බර විවේකයට නැමුණා වූ විවේකයට නැඹුරු වුණා වූ හිතකින් හිතියක් ඒක කවදාහකවත් අනුන්ට ඇඟ වෙන්න කෙනෙහෙන්න ඉඟි වෙන්න කටයුතු කරන්න එපා කියන්නේ. ඒක නිසා උපසම්පදා මාළිගයේදී කියනවා ඒක අනිත් පැත්ත යම් වෙලාවක ඒ අනෙකුත් ඒ විවේකයට බර නොවුනා වූ විවේකයට නැඹුරු නොවුනා වූ විවේකයට නතු නොවුනා වූ පිළිසිද්ධ පිට අනි මම නම් කැමති හරියට විවේකාගාරක ඉන්න කියන වචනවත් කියන්න එපා. ඒක කිව්වත් Tamange ಗುಣ අනුන්ට ප්‍රකාශ කිරීමේ නිහින තුච්ච ගතියට වැටෙනවා කියලා මම නම් හරිය කැමති විවේකයට ඉන්න කියලා ඒ කියන වචනවත් කියන්නේ නැති වෙන අද්දුම ලංශෝ විස්තර කරනවා. ඒක නිසා මේක පිළිබඳව අපි කොච්චර මේ අන්ත දෙක තේරුම් ගන්න ඕනේ. අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අපි ස්වාධීනව කල්පනා කරනකොට පුළුවන් තරම් විවේක නින්න, විවේක පොණ, විවේක පබ්බහර, විවේකට්ට, නිස්සනවාදී රත. ඒ නිතරම බුද්ධලි වශයෙන් කල්පනා කරන්න ඕනේ මම මේ තීන්දුව ගත්තොත්, මම මේ ආහාරය ගත්තොත්, මම මේ ඉරියව්ව පැවැත්තුවොත්, මම මේ බුද්ධලත් එක්ක හිටියොත් මට විවේක නින්න, විවේක පොණ, විවේක පබ්බහර, විවේකට්ට, නිස්සනවාදී රත. ජීවිත දෙයිද නොදෙයිද මේක හරිය අමාරුයි ඒ මොකද හේතුව මිනිස්සයා කියන්නේ සමාජශීලී සතෙක් රැල්ල තමයි අදින්නේ රැල්ලට ගියාම රැල්ලට අහු වෙනවයි කියන එක බලන්න බෑ ඒ කාලයට පවතින මොස්ත්‍රේට ඒ කාලයට පවතින ජනප්‍රිය මතේ අනිවාර්යයෙන්ම අහු වෙනවා ඒ නිසා රැල්ලට වැටුණාට පස්සේ රැල්ලට අහු නොවී ඉන්න බෑ ඒක නිසා මේකේ ආදීනව කලකමේ නිතරම බලන්න ඕනේ Tamange ජීවිතේ සලසගන්න මේක නොලැබුණොත් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. අම්මට තාත්තටවත් ගුරු ආමතුරුවන්ටවත් දායක සභාවටවත් ඒ ඇවිල්ලා කතා කරන මිනිස්යන්ටවත් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. දොස් කිව්වත් නේදත් ඒ තමන් ලබාගත්ත මේ නිස්සරණය, නිස්සරණ ආධ්‍යාශය කියලා සකට පස්සේ දොස් කියලා වැඩක් නැහැ. ඒ අර ජීවිතේ මල් තමන් විලින් පල් කරගත්තේ තමයි තියෙන්නේ. ඉතින් ඒක නැති කිරීම සර්වඥාන්සේ දෙන මේ උපක්‍රමය නිකන් සමාජ විරෝධී වාගේ. උන්වහන්සේ කියන්නේ බික්ඛු බික්ඛුණියේ උපාසක උපාසකායේ රාජානෝ රාජමත් මහාමත්තායෝ තිච්ඡය තිච්ඡ ශාවක පැමිණිච්ච වෙලාවට ඒ නැත්තම් පිටක් කර හැරීමේ කතාවයි. උයෝජනක පරිසංයුක්ත කතා. දිගින් දිගට ඇලී බැඳී ඉන්න කතාවක් නෙවෙයි. මේක ඉතාමත්ම ඒකම කියන්න හොඳ නෑ මම විවේකයට යනදී යන්නේ කියලා කියන එක එතකොට අර තමන් තුල නැති තමන් තුල තියෙන ගුණයක් ප්‍රකාශ කිරීමක් වෙනවා අල්පේච්ඡතාවයට හොඳ නෑ නමුත් මොනවා හරි තමන් නෙවුවා හිතලා හරි නොහිතලා හරි යත්ගේ මත මතාන්තර හොයන්න කියලා වැඩි වෙලා හිටියොත් තමන් කායික වශයෙන් නැත්නම් කාය විවේක චිත්ත විවේක නැති ඒකට බන භාවනා කරගන්න හම්බ වෙන්නේ එතකොට මේ කරන කතාව මම දැකලා තියෙනවා ජීවිතේ තුන් දෙනෙක් ඒක මම ඇත්තට හොඳට මේ හොයලා බලලා වෙච්ච දෙයක් නෙවෙයි. මේක කියනකොට මට කොට ගැට ගහලා එනවා මම මේක කරන්න කියලා. ඔය නිල්ල බෙයිද ගොඩින් සමගත්ත කියලා මාත්. මේ මාත් ඕන තරම් ගුණ කියාගෙන මොකද මහත්ය දැන් නැරිලා. ඉතින් මේ මහත්යා ළඟට ගියාම කතා කරගෙන ඉන්නකොට බොහෝ නිවිච් සංසය අතක් පිටක් කරගෙන ඔය පතොල කරලා කරලා ඔය කට්ටි කරලා ඉන්නවා මිස. ඉතින් හැම කෙනෙක් යනවා මොකද පුස්තකාලයක් කරපු කෙනෙක්. හැම දෙයක් ගැනම දන්නවා. භාවනාව ඒක හැටියට අපි හිතුව ගුරු තමයි. ඒක කවදාකවත් භාවනා ක්‍රමයක් ගැන කතා කරන්නේ කවදාකවත් සීලයක් ගැන කතා කරන්නේ නිල්ලඹතයිල සමාධිගත උණයි කියන එක කියන්න දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ ඉන්දත් දැනුව නිකම්ම හිත සමාධිගත වෙන්නේ. හැබැයි ලෝක ලෝකාන්තරවලින් මනස වෙනවා හම්බ වෙනවා. හම්බෙලදී ඇවිල්ලා කතා කරනවා කිසිම කෙනෙක්ගේ නමක් මතක නැහැ. කවදාකවත් සාක්ෂි තැනක් අහගෙන ඉන්නේ. කවදාකවත් ගමන කරනට බෑග්යක් අරන් යන්නේ. කන්නාඩි පුත්තමක් නැහැ. කොහෙද පතෝල කට වගේ ඉන්නේ. කවුරු හරි මොනවද කතා කරනකොට හොඳට හිනා වෙලා දෙකක් දෙකකට උත්තර දෙන්නේ ඊගාවට කතා කරන්නේ නිකන් බාගෙට ඇද්දි වහන හ්ම් හ්ම් හ්ම් අර කියන කෙනාට ඕගොමිට දෙනවා ඕ කියන්නේත් නැහැ නෑ කියන්නේත් නැහැ හ්ම් හ්ම්. ඉතින් ගොඩින් වාක්‍යෙ හොඳ මොකක් හරි කුණාට ගැටලා නේද? හ්ම්. බුදුහාමුදුරේ හොඳ වචන ඇතුලේ ඒකත් උදුවේ. හ්ම්. ඉතින් අර මනුස්සයාට තේරෙනවා දැන් මේ කතා කරන්නේ ගහක් ගලක් එක්ක කියලා. එයාගේ හිත ඇතුළට නැමුණාට පස්සේ හ්ම්. හ්ම්. දෙසර කියනකොට අර මනුස්සයා නම් නෑ. අපේ ලොකු සාහනයා කියන කාලේ ඥානාරාම සාහන් කියන කාලේ අපි යනකොට උන්වහන්සේට අවුරුදු 98ක් වයසයි. ඉඳගෙන ඉන්න මේ ඇඳ පුටුව ඉස්සරහ ගහලා තියෙනවා කතාව කිටි කරන්නේ කියලා ලොකු වකුගෙන් අහපු බෝධයක්. ස්වාමීන් වහන්සේ බලනකොට පිටිපස්සෙන් තේන්නේ ඕක. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ එහෙම නැහැ කවුරුහරි ගියාම බොහොම සුවදව අනේ කොච්චර දෙන්නේ ආවේ කොහොමද ගිලම්පස දෙයක් හම්බුනාද ඒකත් බීවද කියලා මම කතා කරනවා. කතා කරලා දැන් මම ලොකු සාහිත්‍ය උපස්ථායක වුණානේ. අවුරුදු මට හම්බුනා ඒක ලොකු වාසනාවක් අවුරුදු එකමාරක් විතර මම මේ ජීවේ ඉඳලා ඒ ගමන් පැවිදි තමයි හම්බුනේ. ඉතින් මේ කතා වෙනකොට මම දැක්ක සමාජලාවට බොහෝම දුරදිගින් ඉඳලා මට බුරුම් භාෂාව දන්නේ නැත්තු එක එක භාෂාවල් දන්නේ නැත්තු පරිවර්තක යාගෙන යනවා සංකේ හම්බෙන්නේ. ආවම ඇත්තට මේ කාරණා මොකද්ද කියලා අහලා දන්න දෙයක් නම් ඉදිරියට විස්තර කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නොදැනීම ඉඳපු ගම දැන් ඩොලර් එක මෙච්චර විතර ගහන ගිහලා සාන්තිලා දන්නෙත් නැති ඇති. අසවලට ඉහිලනකට කවිලා කියනවා. මොන්න ඔහොම කියලා තීන් බහිනාද සමාජශීලී දේශපාලන කතාවල් කියන්නේ හොඳයි. ආයෙසරක් ඉතින් මේක මොනවා කරන්නද කුසාන්තික බලපලයි ආයෙසගෙන හොඳයි හොඳයි ආයෙසරක හොඳයි ඉතින් මොකදන්ද තුන්වෙනි දරේ හොඳයි කියනකොට කට්ටිය යනවා කුසාන්ති මටම කියනවා කිසිසේත් මේ කියන කතාවලට ප්‍රතිඋත්තර දෙන්න යන්නේ නැහැ. කතා කරන්න එපයි කියන්නේ. ඉන්සරක් විතර හොඳ හොඳයි කියනකොට අකුලම නැහැ. ඒ ගල්දුව මණ්ඩි සාංශ කාර්යය ආරවාසේ ඉතින් ඒ සංඥාන්ත ටිකක් පිළිත හැසිරවීමේ ඊට වැඩිය බොහොම දක්ෂයි වගේ හරියට සෙනෙනවා. ඔය වංශාන්‍යසගේ උපන්දින පින්කම දවස් වෙනකොට ගල්දී ඉඳ නැහැ. පුදුමාකාර වෙනකක් වෙනවා ඉතින්. ඊට පස්සේ ඔක්කොමලා කරන්නේ අර බර බිම තිබ්බ ගමන් මේ බණිතුන් අර ගෙනාවු සම්පූර්ණ පහක් උඩම් පූජා කරලා මනිනවා. කොහොමද? හොඳට ජයට ජීවත් වෙන්නේ. එහෙම තමයි. හොඳට ජයට ඉන්න. හොඳයි. දැන් ඉතින් ඇවිල්ලා මහන්සියෙන් ඇවිල්ලා ගිල පරිත්‍යාග කරනකොට හොඳ ආ ආ ආ. ආයෙ වෙන්න මොනවක් කතා නැහැ. එන් කීලම ඒක ඇත්තටම බලනකොට පිටිපස්සෙන් තව තුන් හතර දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට තාම අංකෝ හොඳයි. ආ. විතර ජීවත් වෙන්න හොඳයි. අංකෝ ඊළඟට ගන්න බොහොම ආ. තුන්වෙනි සැරේ යනකොට ඉවරයි. ඉතින් අපි යන්නේ අවුරුද්දකට සැරයක් මේ ශාන්ති හම්බෙලා ආශිර්වාදයක් ගන්න. එහෙම නැත්නම් කතා කරන්නේ. මුන්නම දෙයකටවත්. කොච්චර ඈතක ඉඳලා ආවද? මේ සමහරලාට විශාල නඩු. ස්ථානවල ඉඳලා ආයකෝ දෙකිලා. සංඝයාත් එක්ක ගැටිලා නැත්නම් සංඝයා වෙනවා ගැවිලා ගිහිල්ලා යන්නේ ඉස්තන්නේ බාල වෙලා ඉතින් කට්ටිය පොඩි පොඩි සුළු මුලා ගන්න කතා කරලා බැරි තැන පන්දි ස්වාමීන් ඔපොයින්ට් ගන්නවා. ඉතින් මට ගතුෙන් දැන් මේකෝ ලයිව්ල පන්දි ස්වාමීන් ආසනේ දෙන්නේ නැහැ. ආසනේ දෙකට වාඩිලා දැන් ඉතින් ඒ සංඝයාත් කරන රාත්‍රී ලැහැත් කරන ඔක්කොම ලැහැත් වෙන බලන් ඉඳලා වාඩි වෙනවා. ඉතින් දෙකලත් එක බොහොම සතුටු වෙනවා හොඳයි. දැන් මොකද මේ කියන්නේ අර ගොල්ලෝ කියනවා දිගින් දිගට දිගින් දිගට කියන දේ උත්තරීම තේ කියන බොහොම සුළු වෙලාවේ හම්බෙයි. ඊට පස්සේ මේ කට්ටිය කට්ටිය ටක් ටක් ටක් ගාලා පත් උත්තර දෙනවා. මේ දෙයක් නෑ ඕකේ දෙයක් නෑ. නිල්ල හිත පිටින් දෙයක් දෙකේ දෙයක් නෑ. ඒක නඩුත් ඉවරයි තීන්දුවත් ඉවරයි යන්න ඉස්සලම දන්නවා කට්ටිය දෙයක් නැති එක තමයි උත්තර. අපවත් උනාට පස්සේ පොතක් ලිව්වා දෙයක් නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා තමන්ගේ විවේකයේ හෝ නායකත්වයේ හෝ ඒ ගුණ ඇති කරගත්තේ ඔන්නේ ඉයෝජනික පරිසංයුක්ත කතා. ඊට අකාරුණික වගේ තමයි පේන්නේ මේ සෝෂලයිස් වෙච්ච කතිය. මම මේකෙන් කතා කරලා ඉවරච්චාම මේ මෙච්චර දුරට මිනිස්සු ඉක්නරක් කරගන්නේ කියලා. අන්තිමට කිසිම සීමාවක් නැතුව අපි මේ ධර්ම කතාව වලින් සමාජ කතාවට, දේශපාලන කතාවලට, ආර්ථික කතාවලට ගියාට පස්සේ කිසිමරක් කරගන්න බැහැ. ඉතින් ඊට පස්සේ වෙන්නේ දෙගොල්ල තුන්වලම පිරිහෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් සරුවත්තරනාංශ වැඩ ඉන්න කාලේ උන්වහන්සේ දක්වපු මේක සඳහා පෙන්නපු ආදර්ශ හරියට අකාරුණා අකාරුණිකවන්ත වගේ පෙන්නනට අපි එදත් අර ආර්ය තුන්ී භාවය ගැන කතා කරනකොට කතා කරා. ඒ වගේ සිද්ධි රහසක් තියෙනවා. දවසක් ඒ යසෝජ කියලා මහා මේ වික්ෂුවක් එයත් එක්ක එකට මාළු අල්ලපු, ඒ කියන්නේ මාළු කාලෝ කියලා අපි කියනකො 500ක් පැවිදි කරගෙන අපූර්ව සිද්ධියකින් තමයි මේගොල්ලන්ට පැවිදි වෙන්න වෙන්නේ. සිද්ධ වෙලා පිරිසක් වල බාලුත් යන ගාන සර්වඥාන් ගම් වෙන්නේ. දැන් වස් වලට කිච්චි දවසක් හැන්දෑ කරේ හැන්දෑ වේගෙන එන්නේ. ඊට පස්සේ 500ම ඇවිල්ලා දැන් මම කොහෙද සීරි කියන්නේ මම කොහෙද පාත්‍ර කියන්නේ මම අද කොහෙද ලඟුම් ගන්න කියලා ඉතින් එක එකනා එක එකනා එතන ඉන්න නේවාසික ස්වාමීන් වහන්සේට ප්‍රශ්න කරනවා. ඉතින් 500ක් කිව්වහම මේ වාගේ කුටි සේනාසන වැසිකිලි දත් බුදුසු දත් බෙහෙත් මොකක්වත් නැහැ. මොනවත්ක්ම පෙන්වන්න දෙයක් නැහැ. ලහක් වෙන එක විතරයි තියෙන්නේ. වෙන මොනවාක 500ක් කියලා හිතුවාම දැන් හිතන්න අපි 5 දෙනෙක් වෙනවා නම් අදාවි කොච්චර ලෑස්ති වෙනවද? අදන 500 1500. 500 වෙලා ගන්න කච කටේ ටිකක් යනවනේ. හරුවත් නැන්සේ ගන්දෙත් ඉන්නේ. ආනන්ද ආමසයන් අහනවා අන්න කවුද කෙවුල වගේ කෙවුලා කියලා කියන්නේ මේ මාළුවල් මිනිස්සු. කෙවුල වගේ කෑ ගහන්නේ. ඒක ආනන්ද සාන්තිය කියන සාමනස් බොහොම දෙකින් ඉඳලා යසෝදි ස්වාමීන් වහන්සේ 500ක් ගෝල පිළිවෙතට ඇවිල්ලා ඉන්නවා තාම නැතිනම් ඔබ වහන්සේ හම්බෙන්නේ නැහැ කියන්නේ මාව දකින්න ඕනේ නැහැ කියලා යන්නේ කියන්නේ. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේත් නිකන් ආනන්ද ස්වාමීන් වහන්සේ නන්නේ නැන්දියක්කාරයක සම්දාහනේ නේද ආවිදේ කටේ කියවරන්නේ. ඉස්ස සානසාව දෙන්න කොහොමඩක්වත් මට දකින්න ඕන තමක් නැහැ. කෙවුලොත් එක්ක මට කතාවක් නෑ යන්න කියන්නේ. ආනන්ද සාන්ති ඉතාමත්ම බැගෑපත් වෙලා අර 509 ලක්ෂේ සාන්තිය කියනවා සර්වඥාන්සේ ඉබලව දකින්න කැමති නෑ මොකද ගෝස කරපු නිසා. ඒක නිසා මට ඉන්නහාට ආයෙ ගිහින් අපිල් කරන්න වෙලාවක් නෑ. දැන් යසෝදි සාන්තිට හරිම ලැජ්ජයි 500ක් කනගනාවේ Taman වහන්සේගේ සාසුන් වහන්සේ පෙන්වන්නේ මේ විහෙත සමාදන් වෙන්න තියෙනවා දැන් රැ වෙලා තියෙනවා නමුත් එලව ගන්නවා අපේ වචනේ කියනවා එලව ගන්නවා දැසෝ සාහි කට්ටියට කියනවා මෙහාට ආය කතා කරන්න එපා අපි යම් පිටත් පිටත්ලා මෙහෙම බැලුව අතට දකුණු කිව්ව දිශාවට යනකොට යනකොට යනකොට යනකොට ඈත හම්බුන ළඟක් හම්බුනේ දැසෝ සාහි මතක් කරනවා අපි මේ සාස්ෘණ වහන්සේ උදෙසා පැවිදි වෙච්ච ඇත්තෝ අපේ හැසිරෙන සාස්ෘණ වහන්සේ අකමැත්ත ප්‍රකාශ කරලා උන්වහන්සේ අපි හැසිරෙනට කැමැති ආකාරයක් ප්‍රකාශ කරා මේ පවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගණිකාරාමස්ස. ඒක නිසා අපි මෙතන වස්වසමු. මේ ගඟ ආශ්‍රය කරන වස්වසමු. වස්වසලා අපි අදිෂ්ඨානයක් ගනිමු. මේ වස ඇතුළත අපි සරුවත්යන් වහන්සේට ප්‍රසාද එළවන සාවෙත. අපි විවේක නින්නව විවේක පොනව විවේක පබ්බහරව විවේකත්වයෙන් නිස්සරණාදී රතේන ගත කරමු කියල. ඉතින් 500 එකඟ වෙලා මේ ගඟායේ ඉන්නකොට වස් කාලේ අතට 500 රහත් වෙනවා. දැන් වස් හමාර වෙනකොට සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් කියනවා ආනන්දර උතු දැගෙනද දිශාවේ ආකාශය මත විශාල ආලෝකයක් පේනවා. මහා විශාල දිස්නයක් පේනවා. බැරිද ආනන්දර පණිවිඩයක් කරන්න යශෝදයාගේ දික්ුණාසරට සර්වඥාන්සේ පිළිස දකින්න කැමැති කියලා පණිවිඩයක් කරන්න බැරිලා. ඒසර ආනන්ද ස්වාමීන් බලවත් පුරුෂයෙක් නමුපතක් දිගාරින් ආසේ විචාරුගතක් නමන්නාසේ ඉර්ධියෙන් යන්න පුළුවන් භික්ෂුවට කතා කරලා කියලා කියනවා යසෝදැස්ස භික්ෂුන් වහන්සේලාට සරුවත්යන් වහන්සේගේ වචනේ ආරාධනා කරන්න සරුවත්යන් සිටින්න කැමතියි. ඊපස්සේ මේ පිරිස හන්දාවේ පාත්‍ර සූතු සකස් කරගෙන ඉතාමත්ම නිස්සද්දව ඇවිල්ලා ඉවර වෙලා එනකොට සරුවත්යන් වහන්සේ මේ පිළිමේ තිබ්බා වගේ ආනන්ද සමාපත්තිය කියන කය හෙල්ලෙන්නේ නැති සමාපත්තියට සමවැදලා ගහක් වෙලා ඉන්නවා. දැන් අර පිරිස එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ සන්දහාණය කරනවා. එතකොට අර පිරිස දැනගත්ත දැන් සරුවඥාන්තට ගිය පාර ඇවිල්ලා ඉවර වෙලා අපි පෘථග්ජනයන් වශයෙන් උන්වහන්සේගේ හිත දූෂ්‍ය නැත්නම් හිත මනාප නොවන තාට හැසිරෙච්ච නිසා කියන්න උන අදත් ඒ වැඩේ නොකියන පිරිස අර යසෝදි ස්වාමීන් වහන්සේ පිරිසට උපදෙස් දීලා ඒ පිරිස ඇවිල්ලා එක්කෙනෙක් එක්කෙනෙක්වත් කතා කරන්නේ ළඟ තියෙන ගස් 500ක් බලලා 500ම වාඩි වෙලා දැන් ඒගොල්ලොත් අරිහත්ත්ව ඵල සමාධියටම තමයි ඔය උතන ආනින්ජ සමා ආනින්ජන සමාපත්තිය කියන්නේ එයත්ොත් ඒ සමාපත්තියට සමාවිය. සමහරවිට දැන් සම්පූර්ණ නිසද්දිනෝට ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලාවක් බලලා දැන් හැන්දකොරේ 6ක් 10ක් අතර වෙලාව ගිහින් අර සමාධිපත් වෙලා ඉන්න බුදුහාමුදුරන කතා කරලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විසින් ගෙන්වන ලද ආගන්තුකව පැමිණලා ඉන්නවා කියන්නේ. ඉතින් බුදුහාමුදුරනේ කිසිම හැලවුණා. අර වෙන දැන් බුදුජානන වහන්සේ ආනන්ද සමාපත්තියේ 500ක් දෙන ආනන්ද සමාපatti. පස්සේ දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් උත්තමේ හිතේ ටෙන්ෂන් එක දැන් ගිනාපු අමුත්තන් දෙන්නේ කියලා හලකන්නේ නැහැ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සක්මන් කරලා ඉඳලා ඉඳලා රෑ පාන් රෑ 10ක් 12ක් අතර දෙන මැදමේ ආමේ සැරයක් ගිහිල්ලා තරුවත් නැසලාකට වැඳගෙන ඇතිලි බඳලා තියෙන අවතරයි ස්වාමීන් වහන්සේ රාත්‍රී මැදමේ ආමේ පැමිණෙනවා. ඔබ වහන්සේ විසින් කැඳවන ලද ආගන්තුක පිරිස ඇවිල්ලා පමා වෙනවයි කියලා. බුදුරජාණන්සේගෙන් නැති කෙනෙක්. ඊට පස්සේ දැන් ඔන්න ආන්තර දෙකේ ඉඳලා ආය වෙනකන් තියෙන පැසළු යම් යාමයටපත් වෙනවා. දැන් ඉර නගින් ලෑස්ති කොස්මැටික් වෙන තරංග වෙලාව ඥාන්තං අරුණ නගිනකොට සරුවත් ආනන්ද සාංශ ආයසරක් ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මධ්‍ය රාත්‍රියේ පැසළු යම් යාමේ පැමිණුණා. ඔබ වහන්සේ විසින් ආරාධනා කරලා මේ පිරිස ඇවිල්ලා දැන් මුල් යාමේ මැදියම් යාමේ පසුගියම් මම පසු කරලා බලාපොරොත්තු වෙනවා. ඒකට සරුවචනන්සේ දැක්ක කරලා කියන ආනන්ද සරුවචන් වහන්සේ මේ තුන් යාම ගත කළේ ආනන්ද සමාපත්තිය. ඒ ආපු 500ක් ගත කළේ ආනන්ද සමාපත්තිය. උඹ දන්නවනම් ආනන්ද ආනන්ද සමාපත්තිය මොකද්ද කියලා කවදාකවත් බුදුහාමුදුරු කහගයිලා ඇදිලි මැදලා ආවයි කියලා කියන්න තංගලන එකක් නැහැ. වෙන විදිහකට කියන්නේ බුදුදානහාමී කියනවා ආර්ය ස්වරූපයෙන් ඒත්තන්ට සංග්‍රහය කරලා ඉවරයි. ඒ යැත්තොත් ආර්ය ස්වරූපෙන් සංග්‍රහය පිළිගෙන ඉවරයි. උඹේ ඔය ආර්ය කාර්යත්වයේ සම්පූර්ණ නැති නිසා උඹට ඔය කලබලෙ තියෙන්නේ කියලා ආනන්ද සාංශික උපදේශයක් දෙනවා. මෙන්න මේ කතාව කියලා මට මතකයි දවසක් රෑ 10ට විතර ඇති. හිටු කරලා ඥානරාම ස්වාමීන් මට ඔය කතාව කියලා දීලා කියනවා. මේ කාටද පුළුවන් ආනන්ද සමපති සමාවැදිච්ච බුදුහාමුදුරන්ට ගිහිල්ලා කතා කරන්න. මේ තමයි ආනන්ද හාමුදුරන්ට හම්බෙච්ච වරේ. උන්වහන්සේට උපස්ථාය කරනකොට හම්බ වෙනකොට උන්වහන්සේ මතක් කළා අවසරයි ස්වාමීන් වහන්සේ වර 8ක් මම ඉල්ලනවා මට උපස්ථායක තනතුර අවශ්‍ය නැහැ. කිසිම වෙලාවක බෑ ඔබ වහන්සේට ඇවිල්ලා මට කතා කරන්න. හැබැයි මට ඕන වෙලාවක ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක් නැහැ. ඉතින් බාන මොන තරම් තෙලක් මොන තරම් බලයක් ආනන්ද ස්වාමීන් වහන්සේ තිබුණාද කියලා අර ආනන්ද සමාපත්තිය හිටපු බුදුරජාණන් වහන්සේලාත් ගිහිල්ලා තට්ටු කරලා නෙවෙයි නමුත් අදින් දෙන්න කතා කරා. නමුත් සරුවචනාංශයේ දුන්න උත්තරේ සරුවචන උත්තරයි. ආනන්ද මේ අපි හිතපු ආනන්ද සමාපත්තිය. මම හිතපු ආනන්ද සමාපත්තිය ඔබ දන්නවනම් කවදාකවත් ආනන්ද මට කතා කරන්න එකක් නැහැ. දැනගනින් ඒ 500ක් හිතියේ මාත් හිතියේ ආනන්ද සමාපත්තිය කියලා. ඉතින් මේ දීපු පළවෙනියෙන් අර කුයෝජන පරිසංගීත කතාව වෙනොත් ඒක තේරුම් ගත්තේ යසෝද ස්වාමීන් වහන්සේලාගේ අරිහත් ඵල දක්වාම භාවනා කිරීම උන්වහන්සේලාට ගෙන්නලා ඒ කට්ටියට අනුමැතියක් එහෙම නැත්නම් ආශිර්වාදයක් එහෙම නැත්නම් අනුග්‍රහයක් දැක්වීම ඒ අනුග්‍රහයත් ආර්ය ස්වරූපයෙන් පවත්තලා ඒක නොදන්නා වූ නැත්නම් සෝවාන් මට්ටමටපත් වෙච්ච ආනන්ද සාංශික දීපු උත්තර දිහා බලනකොට සර්වජන් වහන්සේ ලෝකේ දිහා බලන හැටි මේ පවිත්‍රස tattve දිහා බලන හැටි පිළිබඳ හොඳ තේරුමක් ගන්න. මේ පිළිබඳව මට ඉස්සල්ලාම වැදුනේ නැත්නම් මට තේරුනේ මේ කග්ගවිසාන සූත්‍රය කියවන දවසේ. ඒ මට සතිය පිළිබඳ කියලා දීපේ ධම්මික ස්වාමීන් වහන්සේ මතක් කළා. ඔබ දැන් පාඩම් කරනවා විභාගෙට මහන්සි වෙනවා ඔබ පාළි දන්නෙත් නැහැ. ඒ වුණාට කමක් නැහැ. මෙන්න මේ පොතක් තියෙනවා පුළුවන් නම් මේ ගාථාතිය කටපාඩම් කරලා තියාගන්න කියලා. විශාංශ මට ඉංග්‍රීසි පොත දුන්නේ හස්ස මංගිලා ඉතින් සුබෝදාරාමේ තමයි මම ඒ දවස්වල නිතරම වගේ දුවන්නේ. මංගල ස්වාමීන් වහන්සේ මේ ත්‍රිපිටකය කියලා එකක් තියනවලු. සූත්‍ර පිටකය කියලා එකක් තියෙනවලු. ඔබේ සූත්‍ර නිපාතය කියලා මොකක්ද යක් තියෙනවද මට හොයලා දෙන්න. හැබැයි ඉතින් මේ මම ළඟ ඉන්නේ මම වර්ණනා කරනවා නෙවෙයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ මේ පන්සල හදන කාලේ බොහෝම පැරණි ගොඩනැගිලි දෙක තුනක් තිබුණා. සීමාගේ දැනට තියෙන සීමාව අලුතෙන් හදලා තිබ්බා. හැබැයි ඒක වටේට පාරවල් තිබුණේ නැහැ. හරියට මඩ ගොහරු වැලි ට්‍රැක්ටර් වෙනවා වැඩ හෝ ගලමේ කාන්ති විතර හිටි වැඩි කෙනෙක් හිටියේ නැහැ. මම ඉතින් ගියාම ඉතින් හැම කෙනෙක්ම ඇවිල්ලා කතා කරනවා දැන් මම ගියාම මට ඒ දවස්වල මතකයි මයි ළඟ ඇතුණනම් ගොම ගොම හැලියක් වගේ මගේ කිසිම පිළිසුදුවක් තිබුණේ නැහැ. මට කියනවා ඒ දවස්වල මේ මහත්තයා හාමුදුර කෙනෙකුට වැඩිය මහාන ගති කියනවා කියලා මට සැලකෙනවා. මට පොත හොයලා දෙන්න ගියාම පොත දෙනකොට මේ ස්වාමීන් වහන්සේ සංඝයා කෙනෙකුට වැඩිය මං ගිහි කාලේ මට සැලකුවා. මට ඒ නිසා බුදු වෙලෙන් ගතුකමක් ඇති වුණා. ඇත්තටම මයි ළඟ ඇතුලේ තියෙන මෙච්චර කුණු මං සංඝයාට බැන බැන හිටපු මිනිස්සේ මට ඇයි මේ සැලකන්නේ ඒ පොත් මම ගිනේ බව කවදාද හරි ගැසලා තමයි ගෙනත් දෙන්නේ. සුත්තිනිකාද කියන මම දිග්ගතෝම කටපාඩම් කරා. ඊපස්සේ මම රසාව ඉතුරු රස රසාව හමුනාට පස්සේ මගේ දොරේ මම ගහගෙන හිටියා මේ වාක්‍යයක්. ආමන්තනා හෝති සහාය මැද්දේ ථානේ නිසින්නේ ගමනේ චාරිකාය අනබේචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝතරේ කග්ග විසාන කප්පෝ. ඒ කියන්නේ මම වැඩ කරපු ජීවිතයේ හැටියට මට පැය 24න් මම on call ඉන්නේ. මේ securityත් බලන්න ඕනේ. දවසේ පැයක සම්පූර්ණයෙන්ම මැනේජ්මන්ට් කරන්න ඕනේ. ඊට පස්සේ රිසර්ච් කරන්නත් තියෙනවා. පිටරට කතා කරන්නත් තියෙනවා. ඒ නිසා සම්පූර්ණ පැය 24ම ග්‍රාම වියෝග ජොබ් එකක් මට තියෙනවා. නමුත් මට සමහර විටක හතරට විතර වගේ විවේචයක් හම්බෙනවා. සමහරට ඕවර් ටයිම් තියෙනවා 6 වෙනකම් වැඩ කරන්නේ. ඒ වෙලාවට මම කරන්නේ 7 වෙනිදලා 6 වෙනකම් වැඩ කරලා 6ට ආවට පස්සේ ඉතින් ওই මෙහෙන් ගිහින් පොතක් හරි මොකක් හරි එකට ගියාට පස්සේ මට ඉතින් මොනවා බැලුවත් මම ගණන් ගන්නවා. ඉතින් ඒ නිසා මම කියලා තියෙන්නේ මම මේ වැඩ කරන වෙලාවට මගේ ඔළුව උඩ නැගත් කමන්නේ. හැබැයි මම ඇතුළට උනාට පස්සේ එන්න බකව. මොනවා වුණත් එන්න බැයි කියලා ඒ අර තේරෙන කට්ටියට තේරෙන්නේ නැහැ ඔය ගාතාව ගහලා දුන්න. ඒකේ තියෙන්නේ ආමන්ත්‍රණා හෝති සහාය මැදේ. අපි පිරිසත් එක්ක ඉන්නකොට එක එක නැවිලා ආමන්ත්‍රණය කරනවා. අපි අරක කරමුද මේක කරමුද වරෙන් මචං මහමු දෙනාන්න ඕක තමයි වැඩි. ආමන්ත්‍රණා හෝති සහාය මැදේ ධානේ නිසින්නේ ගමනේ චාරිකාය. අපි ඉඳගෙන ඉන්නකොටත් ඇවිල්ලා ආර්දනා කරනවා. හිටගෙන ඉන්නකොටත් ඇවිල්ලා ආර්දනා කරනවා. පොඩි එහෙමේ දුවන ගමනේදීත් ආර්දනා කරනවා. දිග ගමන් යනකොට සැලසුම් කරපෙද්දීත් ආර්දනා කරනවා. මේක තමයි දැනගත් ඉන්නකොට තියෙන ටැක්ස් එක. අපිට තියෙන වදී. අනබිජ්ජිතං සේරිතං තෙක්ඛමානෝ. අනේ මේ අත්තන්න මේවා කියන්න දෙන්න කියන මගේ හිතේ තරහක් නොවේවා. අභිජ්ජාවක් පහළ නොවේවා. මං කිස්සයිති භාවේ මට වේවා කියලා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. කංග වේනගේ තනි අඟ වගේ. මගේ පැවැත්ම වේවා කියලා ඉරිගහනවා. මේ සූත්‍රයේ දිගටම සඳහන් වෙලා තියෙන්නේ කග්ගවිසං කියන නමේ කංග වේනගේ අඟ වගේ හිටපන් කිය. ලෝකේ ඉන්න ඕනම සත්තුන්ට අංග දෙකක් තියෙනවා. කංග වේනට විතරයි තනි අංග තියෙන්නේ. හැබැයි කංග වේන ඉදිරියට යනකොට බඩගිනි වෙලා හෝ ගොදුරකට එළවගෙන යනකොට ගහක් හම්බුනොත් ගහ දෙපළු කරලා මැදින් යන්නේ තරම් අර අංග ශක්තිපත් වෙලා දෙනවා. අම් දෙක තියෙන මොනම ශක්තිපත් දෙයක් තමයි අංග වෙනදී තනි අංග හයිය. ඉතින් තාමත්ම සමාජශීලී කෙනෙක් අය ආම්ලේට ඇවිල්ලා වෙලා මොකද්ද මේ ගාථාවේ තේරුම කියලා. මම ගම පිළිසත් එක්ක ඉන්න ගියාම ආමන්ත්‍රණය. අර ඊළඟ මෙහෙන් අර කරොන් මේ කරොන් කිය. ඒ නිසා එයත් එක්ක ගැටීමකුත් මට නොවේවා. මගේ ස්වෛරී භාවයක් මට වේවා කියන අදහසින් මම කඳ වේනගේ තනි අඟ වගේ හැදෙනවා. මේකට උඩ පැනලා බඩ පැනලා බඩ විනායලා බඩහල්ලා විනායගෙන ඔය අඟ දෙක වෙනවා ළඟදී බලන්න ඇත්තෝ. ඉතින් මමත් ධ්‍යානයක් ගන්නේ කියලා. ඉංග්‍රීසි කනා දෙන්නේ. අද ධ්‍යාන කිසි පක්ෂ පිළිබඳ කැමැත්තක් නැහැ රාගෙ නැති නිසා නෙවෙයි. හරි ධම්මික හමුදුවේ රත්තරම් රත්තරම් උපදේශය තමයි ඔය ආදී කියන්න එපා ආපහු ගන්න බෑ. උදාහරණ ඉදන් මම මේ කබ්බ විධාන සූත්‍රයේද පුදුමාකාර ගෞරවයක් කරන මම අදත් වඳිනවා. හැබැයි ඒක අභාග්‍යයකට වගේ අපේ අර්ථ කථාචාරින් වහන්සේලා දෙන්නලා තියෙන මේක මහා රසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාතාවක් කියලා. මම නම් ඒක එච්චරම නම්බුකාර මට්ටමින් පිළිගන්න කැමති නෑ. රසේ බුදු වෙන්න ඕනේ ඕනෙම කෙනෙකුට තේරෙනවා මේ ඝන සංගණිකාවේ තියෙන ආදීනම. ඒ සූත්‍රයේ හැම ගාතාවක්ම ඉවර කරන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මගේ ජීවිත ප්‍රවැත්ම කංග වේනගේ තනි අංග වගේ වේවා එක තැනක සඳහන් වෙලා තියෙනවා උඹට සමගව හැසිරිය හැකි කල්යාණ මිත්‍රෙක් ලැබුණොත් කොම්ප්‍රොමයිස් කරනවා ඒ කල්යාණ මිත්‍රත් එක්ක යන්න බලන් කියලා ඒ ගාව කාතාවේ කියනවා ඔය කියන ගැටි කල්යාණ මිත්‍රයෝ නෑ උඹ දන්නේ ඇත්තටම බහගෙන ඇත්තටම මේ විනයට බහගෙන ධර්මයට බහගෙන කටයුතු කරනකොට තේරෙනවා ඒ තනිව විසීමේ තියෙන වටිනාකම දෙවෙනි වෙනවනම් දෙවෙනි වෙන්නේක් තාම නොලබපු නිවනට විතරයි. ඒක පාවා දීලා අපිට ඕනේ සම්පත්තියක් ලබන්න පුළුවන් ආමිෂ සම්පත්තිය, රූප, ශබ්ද, ගන්ධ, රස, භව සම්පත්තිය, එහෙම නැත්නම් විභව සම්පත්තිය. මේ සේරම තුච්චයි. ඒ සේරම අනිත්‍යට ලක් වෙනවා. ඒ සේරම දුකට ලක් වෙනවා. ඒ සේරම අනාත්මයි. මේ විවේකය නම් කවදාකවත් අනිත්‍යකට ලක් වෙන්නේ ඒක වෙන්නේ නැති අපි විවේකයට බය. ඒ තරම්ම විවේකයේ ඒකාතනික සනාතනික ධර්මයක්. ඒක කවදාකවත් දුකක් දෙන්නේ නැහැ. හැබැයි අසත්පුරුෂයාට විවේකයේ කියන්නේ මරණ දඬුවම. තනි වෙන්න තනි වෙන්න සත්පුරුෂයාට ඒක පුදුමාකාර ලෝකේ ජීවිතය අමුතු උස්සස්ම සැප තමයි පැත්තකට ඉන්න හම්බෙන්නේ. අසත්පුරුෂයාට වෙන්තුන් තනි වුණා, කොටු වුණා, රැහින් අයින් කෙරුවම ආව ගණන් ගත්තේ නෑ, මාව පාළුවට ගියා. නානා ප්‍රවිධේ බය ඉතින් සර්වඥාන්සේ මේ දෙක තමයි ලෝකේ අන්ත දෙක වශයෙන් දකින්නේ සමාජශීලී වෙනකොට අපිට හිතන අපි සමාජ ආරක්ෂාවක් තියෙනවා ආර්ථික ආරක්ෂාවක් තියෙනවා දේශපාලන ආරක්ෂාවක් තියෙනවා ඒක නිසා අපිට යමක් කමක් තියෙන්න ඕනේ පවුලක් පන්සලක් තියෙන්න ඕනේ ආදි වශයෙන් නමුත් ඒකෙන් අපි කැප කරන දේවල් සර්වඥාන්සේ සඳහන් කරනවා අරණ්‍ය වාසීව ඉන්න ස්වාමීන් වහන්සේ නමක් තමන්ට හම්බ වෙයි කියලා හිතන්න පුළුවන් වටිනා සිවුරක් ගැන හිතලා හෝ තමන්ට හම් වෙයි කියලා හිතන බුරියානි වගේ හොඳ බත් ටිකක් ගැන හිතලා හෝ දෙමහල් යාකමිෂන් කරපු ගයක් ගැන හිතලා හෝ හොඳ බෙහෙත් ගැන හිතලා හෝ අරන් පිටිපස්ස පාලා රාජධානියට යනකොට අනිේ නියත අතහරින දේවල් වටිනාකම දන්නවනම් කවදායිද කියලා. මේකෙන් පිට වෙන හැම වෙලාවකම මට කල්පනා වෙනවා ධම්මදීම කොහෙද මේ යන්නේ. මේ පිටිපස්සට ආවේ මොකේද? විශේෂ තේරුම් ගන්න බැරි ආරාධනාවක් තිබුණොත් මම නැවත කල්පනා කරනවා ලැබෙන මොනම දෙයකටත් වැඩිය. ඒ කියන අර පවිවික්ත භාවය. ඝන සංකේනිකාවෙන් තොර භාවය. ඕන දෙයක් කියලා කැප කරලා ගන්න. සමහර විටක බණහන කට්ටියට විදිශා හිතේ මේ ආහුරු කෙනෙක් වෙලා කැප කිරීම කරලා මේ වහන්සේ මම ලබාගත් දේවල් ගැන පුරා ජීවිත කතා කරනවා. නෑ. මේක මම ඔයිට වැඩිය බුද්ධ විඳ ගියේ. මේ කාලෙදිකතෝ මං සැලසුම් කෙරුවේ ඕනම පිනක් කරලා මම සැලසුම් කෙරේ මට විවේක ලැබේවා. ඕනම දෙයක් ඕන කෙනෙකුට ඕනම උදව්වක් මට කරද හැකි ඕනම දෙයක් වෙන්න පුළුවන්. කවදාකවත් මොනවාක්වත් මම ප්‍රාර්ථනා කරේ නැහැ මම හිතන්නේ ඉක්මනට විවේක ලැබේවා විවේක ලැබේවා කියලා මම හිතුවේවත් නැහැ. කවදාකවත් හිතුවේ නැහැ. මට ඒච්චර ඉසකට පැවිදි වෙන්න කියලා. බයකොත් තිබුණා මෙච්චර විවේක හම්බුනාට පස්සේ මට පිස්සු හැදේ තනි වෙයිද තනිකන් දෝෂෙයිද කියලා. ඒ තරම්ම සමාජශීලීව හිටපු හතෙක් මම. නමුත් ගියාට පස්සේ මම තාම විශ්ීනේ අවුරුද්ද තාමත් මානත් කල්පනා වෙනවා තනියම ඔය පිටිවලා ඉන්නකොට ඉදුවන් මේ මගේ මුළු ජීවිතේම ගත්ත වැටගත්ම තීන්දුව තමයි මේ කැලේට හිඳගත්තේ කියලා. විශේෂයෙන් මේ වගේ ගමන් යනකොට මට ඒක දෙකින් සැරයක් කවුටි කරගන්නවා. මේ සමාජය කියලා කියන්නේ හිම ගහට සෝම් පිටිනක් වගේ එකක්. තනිකර කොම්බේ. ඉස් මොකක්වත් දෙයක් නැහැ. ගුරු සෝබනේ විතරයි පිටපැත්තේ තියෙන්නේ. විවිධකට ගියාට පස්සේ මොකක්වත් නැහැ. කොම්බෙත් නැහැ. එන ගාට කොම්බෙත් නිකුත් නැහැ. තමන්ගේ මැදේ තමන් නැත්තම් තම නැත්තම් කියලා ඉන්නයි. ඉච්ඡිත සරුවචනාංශය විතර ඒකට ආදර්ශයෙන් නෙවෙයි එහෙම නැත්තම් බණ කියවෝ අපිට අනුකම්පාවෙන් වික්ෂුන් වහන්සේලාට මේ විනය නීති පනවපු මේ කිසිම කෙනෙක් නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් අනිත් ආගම් ශාස්ත්‍රවරුන්ට අකාල මරණෝට මේ ලක් වෙන්න සිද්ධ වුණේ මෙන්න මේ රණසංගමිකාව නිසා. සර්වඥාන්සේ ගැන කතා කරනකොට මම එදත් බයදී මතක් කරා විනය පිටකේ තියෙන මේ ළඟදී මට ඒක හම්බුණා සූත්‍ර පිටකේ අටුවාවල හැම තැනදීම උන්වහන්සේ ඔය විනය පිටකෙන් තමයි මට විස්සලා හම්බුනේ වේරංජායන් විහෙරති නලීරු කුචිමන්ද මූලයේ කියලා තමයි මේ ඉස්සනා වේරංජා කාණ්ඩේ පටන් අරගන්නේ. සර්වඥන් වහන්සේ වේරංජකම අසුරු කරගෙන නලීරු නම් දකිපු ඉන්නා වූ ගොරක ගහක් මුල වැඩ හිටයි කියලා ඉහින් එලින් කියනවා. නලේරු නම් වූ ගොදුරුගම ඇදුරු කරගෙන පුචිමන්දනම් යකෙක් කාරුඩ වුණා වූ යකෙක්ට ආසස්ථානය වුණා වූ ගොරක ගහක් වුණ හිතයි. ඉතින් අටුවාචාරින් වහන්සේ ප්‍රශ්න කරනවා ඇයි මේ සරුවචනාදී හිතපත් ගමත් උන්වහන්සේ වැඩිහිටු කැලෙත් දෙකක් සඳහන් කරන්නේ. දැන් අපි ඇඩ්‍රස් එක ලියන්නකම රට ලියන්න ඕනේ, පළාත ලියන්න ඕනේ. ඊට පස්සේ ඒ මේ තපල් කොට්ට ආශය ලියන්න ඕනේ, තපල් කාර්යය ලියන්න. ඒක තමයි නම ලියන්නේ. ඒකේ සර්වඥාස්ගේ ඇද්දස කියලා මොකද කියන්නේ? ජේතවනේ අනාථ පින්ඩිකස ආරාණ්‍ය. සාවත්‍යං වේදති ජේතවනේ අනාථ පින්ඩිකයන් සරත් නොර හිටියා. ජේතවනේ නම් වූ අරණ ආශ්‍රය කරන අනාථ පින්ඩික ආරාණ්‍ය. අතන වේරංජායන් වේරති නලීර පුෂ්මන්ද මොගේ. ඒකෙදි කියනවා මේ වේරංජාය කියලා කියන්නේ ඝන සංගමිකා. සංගමිකා කියන්නේ ගානිකක් හොයාගන්න බණක් කියන්නේ දේරංජාය තමයි ගොදුරුකම කරගන්නේ. නලිය රූපචිමන්ද මූලේ කියන්නේ පවිත්තස්ස පවිත්තස්සයන් දාපු. මේ විවේකයේ පිණිස තියෙන දැන. ඒ නිසා දවසක උදේ සරුවත්නන්දේ පාත්‍ය හොදාගෙන බඩතුලේ සංගවහගෙන ඉතින් ඔය දේරංජායට වඩින්නේ ඒ බහුජන හිතාය බහුජන සුඛාය කියන අදහස. මේ ලෙලේ දාන බෙදුවත් ගන්න සිපත් වේවා කියලා. දාන ටික වරඳලා බණ ටිකක් කියලා ඊට පස්සේ අත්තාය හිතාය සුඛාය කියලා අපව. ඒක නිසා කියලා කියනවා කරුණාය උපගමනං පඤ්ඤාය අපගමනං. උනාසේ මහා කරුණාවෙන් සෙනගින්න දිහාට ගම දිහාවට උපගමනය කරනවා. තමන්ගේ බඩ ගෝස්තරිත් රකින්නවා ආලයන්ට බණ දෙකුත් කියනවා. ඒ බුද්ධ ධම්ම සංඝ කියන එකත් එක්ක සාමාන්‍ය ගිහියන්ගේ හැසිරීමක සිදු වෙන කාරණාව සිද්ධ වෙනවා. බණ පිටුනට පස්සේ මේ බණ කිව්වට පස්සේ ණය අපලකවත් කාපු ජීවිතන ඉන්නේ නැහැ කියලා කියන්නේ. ආමෝ තමන් යනවා කැලේට. ඒකට හේතුව මහා ප්‍රඥාව කියලා කියන්නේ. මහා ප්‍රඥාව කවදාකවත් වෙන ගින්න තැනක නැහැ. ඒකයි විවේක කාරණා. මහා ප්‍රඥාව කියන්නේ විවේක බුද්ධිය. විවේක බුද්ධියෙන්ද කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියන විවේක තුනක් තියෙනවා. කාය විවේකය කියලා කියන්නේ අපි බුද්ධලයන් නොකන්නේ එකනා එකනා දුරස්ත වූ විවේක ස්ථාන. එතකොට ඉබේම කාය විවේකය ලැබෙනවා. අපි ඒකයි අපි මේ කැලයක් තෝරගන්නේ භාවනා කරනකොට මහා තැනක නැති අපිට වෙන වෙනම කුටි දීලා ඒක කාය විවේකය අපි සලකනවා. ඊට පස්සේ චිත්ත විවේකය කියලා කියන්නේ නීවරණයන්ගෙන් කරදර නැත්තා වූ ධානාංගයෙන් සමලංකృత වූ විවේක හිත. එතකොට පරිඋත්තාන කෙලෙස හිතේ නැහැ. දැන් අරකට කිය හැකි ඕනනම් කාය විවේකයට ගියාට පස්සේ තනියම ජීවත් වෙන්න සතෙන් බලන්න දෙන්නේ නැහැ, වතෙක් හම්බෙන්නේ නැහැ. හොරකමකට සම්බන්ධ වෙන්නේ නැහැ, Taman Taman ඉන්නේ. තනියම ජීවත් වෙන කාමීත්‍යචාරිකුත් නැහැ. බුදු කේලම් හිස්සතන පරිසත් මොනක්වත් නැහැ. ඉබේම විචිකම කෙලෙස් නතර වෙනවා. ඉබේම සීලවන්ත වෙනවා. ඊට පස්සේ චිත්ත විවේකයට ගියාට පස්සේ ඊවන්න ධර්ම වලින් අයින් වුණාට පස්සේ පරිඋත්ථාන කෙලෙස් නැහැ. තාවකාලිකව මේ හිත ඊවරණයෙන් මිදෙනවා. නමුත් උපදි විවේකයේ කියන උපේ උපාදාන වශයෙන් අහුවෙන්න ආවු අනුශේක ලෙස නතර කරන තාක්කල් අපි ඕනම වෙලාවක අපේ හිතේ පරිත්‍යාග කියලා දෙන්න පුළුවන් ඕනම වෙලාවක අපිට මේ අනුසංගන කාට වැටිලා ඕනම අකුසලයක් වෙන්නේ. ඒ නිසා ඒක සම්ම ඒක සම්පූර්ණ වෙන්නේ මුදුන්පත් වෙන්නේ කොටපලන් දන්නේ අභිෂේකේ ලබන්නේ උපදි විවේකයෙන් තමයි. ආන්නේ විවේකයේ සඳහායි කරුවත්නාදී බුදු වෙනක්. බුදු වුණාට පස්සේ විවේකයේ පිණිස ආපහු අරන් ඉවතේ. ඉස්සල්ලාම අවුරුදු 20 ඇතුළත තුර සර්වඥාන්ගේ පෙරබුද්ධ ශාසනය ගැන ගන්නකොට කිසිම දවසක සර්වඥාන්සේ අරණ්‍ය සීනාසන බාරගෙනත් නෑ. විහාර පන්සල් බාරගෙනත් නෑ. ඉතින් මේ කාලේ පිළිවෙන් කරන් හම්බෙන්නේ නැති ඇති. පොත් කියන්න හම්බෙන්නේ නැති ඇති. පොත් කියවන්න හම්බෙන්නේ නැති ඇති. ගුරු પરම්පරාවල් නැති ඇති. හැම කෙනෙකුටම තියෙන විවේක නින්න විවේක පබ්බාර විවේක පොණ විවේක හට නිස්සරණාදී රත. ඒ වගේම මේ කාලේ පැවිදි වෙච්ච කරා පැමිණිච්ච සෑම කෙනෙක්ම සුළු බණකින් අරිහත්ත්‍ය අරිහත්ත්‍ය සාක්ෂාත් කරගන්නවා. අවුරුදු 20 යනකොටම තමයි ওই ජේතවනී එහෙම නැත්නම් ওই පූර්වාරාමේ ඒ අරණ්‍ය සීනාසන පටන් අරගත්තේ නැත්නම් දේවල් දොරවල් හදන්න පටන් අරගත්තේ ඊට පස්සේ තමයි මේ ත්‍රිපිටකයේ ගොනු වීම පොත්පත්වල ලිවීම ආචාර්ය પરම්පරාවල් හැදීම සිද්ධ වෙන්න පටන් ගත්තා. එදා ඉඳලා විනය ප්‍රශ්න. දිගින් දිගටම අවුරුදු 25ක් පසුබුද්ධ ශාසනය පුරාම විනය ප්‍රශ්න. ඉතින් මේක එක තැනකදී සඳහන් වෙනවා සර්වඥාන්සේ ඒ කිඹුල්ලත් වේට වඩනවා වැඩ වේලාවක ඉන්න වෙලාවේදී යන යන තැන ඒ අරණ්‍ය සීනාසනේ හරියට කුටි ආවාස ගෙවල්. සර්වඥාන්ග ආනන්දගෙන් අහන මොකද ආනන්ද මෙච්චර මේ ආවාස ගෙවල් තියෙන්නේ මේ සංඝයා වැඩි වෙලාද කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ හරියට සංඝයා වැඩිලා අදාළ මේ සිවුරු මහන දවසේ ඒවත් නේද මොකද්දෝ පැකිලයි. මුක්ක්ක් හරි පැකිලයිලා තියෙනවා. ආනන්ද මේ සෙනඟ වැඩි වුණා නම් එච්චර හොඳ නැහැ. මේක මේ මේ ධ්‍යාන උපයවන්න සමාධියට හොඳ නැහැ කියලා මහා ශුන්්‍යත සූත්‍රය. මජ්ක්‍ධිමනිකායේ කියවනකොට අද අපිට බුද්ධ ආගම අද රැක ගන්න බැරි වෙන්නේ මොකද කියන එකට සාමාන්‍ය ඉංගියක් ගන්න පුළුවන්. අද බුද්ධ ආගම කියලා කියන්නේ සෙනඟ ගෝසාව. වැඩි කොටසක් තියෙනවා නම් ඒක හොඳ ලොකු තැනක් වාටපත් වෙනවා. ඒ අර ඉනේ අටුවාවෙම සඳහන් කරලා තියෙන සරුවත්නාංශයේ ආසවට්ඨානීය ධර්ම. ආසවට්ඨානීය ධර්ම කියලා කියන්නේ අපි භෞතික භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තැන පතපල් වෙනවා. උපසම්පදලා වයස වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තැන පල් වෙනවා. ශිෂ්‍ය කෝල බාල පිළිස වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තැන පල් වෙනවා. ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තැන පල් ඉතින් ගිහියන්ගේ පැත්තෙන් එහෙම බලනවා නම් ඕනම ගිහියෙක් තමන්ගේ භෞෂික භාවය වැඩි වීම හිතන්නේ පෙර කළ වාසනාවකට හම්බෙච්ච ලොකු ආසනාවක් කියලා. ඒ වගේම තමන් අනුගමනය කරන පිරිස වැඩි වෙනවා නම් හිතන්නේ ඒකකින් බොහොම තෙදවත් මේ ජීවිතයක ලබන්න පුළුවන් උසස්ම දේ කියලා. ඒ වගේම තමයි හුඟක් වයසට ගිහලා නැත්නම් සීනියොරිටි එක වැඩි වෙලා තමන්ට ඉදීම නම්බු ලැබෙනකොට හිතන්නේ ඒකකින් මේ අපේ යහපත් ජීවිතවත් නිසා අපිට හම්බෙච්ච වාසනාවක් කියලා. ඒ වගේම යම් කිසි කෙනෙකුට යණයක් කරන පූජා සත්කාර ලාභ සිලෝක සම්මාන ලැබෙනවා නම් ඒක තමයි අපි ජීවිතේ මනින මින්න. මොකද සර්වඥයන් සමාන් කරගෙන ආසවත් ධාන්‍ය ධර්ම කියලා දැග් ගැහෙන ධර්ම, මෙත්තයි වෙන ධර්ම, එක තැන පල් වෙන ධර්ම කියලා. මෙව එකක්වත් මෙහෙම වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා සතිය වඩලා භාවනා කරලා තියෙනවා. කොච්චර සෙනගක් එක්ක හිටියා. කොච්චර ලාභ සත්කාර හම්බුණා. කොච්චර වයසින් වැඩි වුණා. කොච්චර බහුසුත වුණත් පාවිච්චි කරන්න ගන්න. එහෙම නැති කෙනාට අපේ පැත්තෙන් කියන්නේ කටුසය වගේ කප්පරම් බැඳා වගේ කියලා. මේ වැඩෙන්න වැඩෙන්න Tamange අර විවේක භාවය නිස්සරණාභ්‍යාසයේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේක අපිච්චතාවය, දෙන්ජාම පවිවේකතාවය, ඒ වගේම සන්තුෂ්ටිතාවයත් එක බලනකොට මේ භවිකස්ස භාවයේ අනිත් වඩා ටිකක් ගැඹුරකට යන ගහ යනවා. මේක ඒ නිසා සමාජ ධර්මයක් වශයෙන් දේශනා කරන්න අමාරුයි. මේක දේශනා කරන්න වෙන්නේ භාවනා කරන පිරිස අහනවනම් ඇයි අපේ භාවනාව ඍජු ප්‍රගමණයකට ලක් වෙන්නේ නැති ඇයි අපි දවසින් දවස මේ හෝතෝද මඩේ ගන්නවා වගේ වැටි වැටි යන්නේ කියලා බැලුවොත් මෙන්න මේ සම්බන්ධයෙන් තමන් කරලා තියෙන සැලකිල්ල මදිකම් තමන් දක්වලා තියෙන අනුකම්පාව මදිකම් තමන්ගේ ස්වార్థය පිළිබඳ නොසලකන ගතිය හිතනවා ඒක මතියක් පමණයි මේ මහා කරුණාව හොඳයි මහා ප්‍රඥාවට වැඩිය කියලා. ජනසංගණිකාවෙ ඉඳලා අපිට සමාජ සේවාව කරන්න පුළුවන් නම් ලෝක සාධන සේවාවල් කරන්න පුළුවන් හොඳයි කියලා. මොම සරුවඥන් වහන්සේ නිරංජායන් විහෙරදී නලේරු පුච්චමන්ද මූලයේ කියනකොට හැමදාම උන්වහන්සේ දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ විවේක බුද්ධිය. ඒක නිසා උන්වහන්සේට හැමදාම මහා කරුණාව පවත්වන්න පුළුවන්. ඒ මහා කරුණාවට විතරක්ම පැවිදිසත් නමුදෙන කිනාට අකාලේ මැරෙන්න වෙන එකයි මං පසුගිය අවුරුදු 30ක් ඇති දැකලා. එක්ක ලෙඩ රෝග එහෙම නැත්නම් කවුරු හරි වහ දෙනවා එහෙම නැත්නම් කවුරු හරි තර්ජනය කරනවා ජීවිතේට තර්ජනය කරනවා එන්න එපා ඔය වැඩේ. ඉතින් ඒගොල්ලෝ හිතනවා මේ අන්‍යාගමික මූලධර්ම කාරණේ වැඩ කියලා. අන්‍යාගමික මූලධර්ම කාරණේ ලනු දෙන්නේ තමන්ම නම. තමන් දන්නේ නැත්නම් මේ දරුවත් නැන්සේ දේශනා කරව ක්‍රමයට අපි මේ සාසන රකින්නේ කොහොමද කියලා හරි අමාරු කර. ඉතින් මට මේක මම දන්නේ ඒක මගේ පුදුමාකාර මේ ඒක පින් කරලා තියෙන ඇති. ඉන්නේ කාලෙදීම මේ මේ දැන් මේ තේරෙන තරම් නම් මේ භූත්‍ර කියලා හරි මේ දෙයක් තිබුණේ නැහැ. මේ කාලෙදම තියෙන සෙන්නද යන්තනක වැඩි වුණා නම් මට මේ නිල මැස්ස වැඩියෙන් වහලා තියෙන කුණු ගොඩක් වගේ. ගාක් මැස්ස වහලා ඉන්න කුණු ගොඩක් වගේ පලාටින් එන කවුරු හරි ජනප්‍රිය වෙගෙන එනවනම් මටම හරි අපුලක් හරි බයක් හරි මේ පාළු ගතියක් තේරෙන්න පටන් ගන්නවා අයියෝ මේ මනුස්සයාට මේ මොකද වෙන්නේ ඇත්තට මේක වෙන්නේ හොඳ තින් ඇති වාසනාවන්ත ඇත්තන් නමුත් මේ විවේකයේ පිළිබඳව තමන්ගේ මේ සීමාව දන්නේ නැති වුණොත් මේ රත්තුන්ට මේක කවදාකවත් දෙස් කියන්නත් නැහැ රත්තුන්ගේ දෙයකට ඒ වගේම මේ දෙන ඇත්තත් ලාභ සත්කාර කරන්නේ වඳින එක දන්නේ බොරුවට මූනිකාවටත් නෙවෙයි. මොකද මෙච්චර භයානක දෙයක්. අනුසංගනිකාව වගේ ලාභ සත්කාරය වගේ භයානක දෙයක්. නිවනට තවත් පැත්තක්. ඒක තැනක සඳහන් කරලා තියෙනවා විශේෂයෙන් ඝන සංගණිකාවේ ලාභ සත්කාරේ මාර්යා ඉස්සල්ලාම සර්වඥාන්තිගේ ගෝලෙන්ට උඟා කරදර කරලා තියෙනවා. අහුවැසි පීඩා දීලා, එක්ක විනාශ කරලා, බන භාවනා කරන්න දෙන්නකො හකියට කරදර කරා. ඊට පස්සේ සර්වඥාන්ති ළඟට ගියාට පස්සේ සර්වඥාන්ති සෑම දෙයකටම ප්‍රතික්‍රියා නොකර සිටීමේ ඒවා ජය ගන්නට කියලා දීලා තියෙනවා. කියලා දුන්නාට පස්සේ මාර්යා කල්පනා කළා මේ මනුස්සය වටන්න බෑ. කරදර කරන්න කරන්න ඒ යනු හැසිරෙනවා. ඒක පස්සේ ගලේ ලාභ සත්කාර දීලා. දඬ බඩ ගහලා වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා සර්වඥන්සේ දේශනා කරලා තියෙනවා අඤ්ඤෝ භික්ඛවේ ලාභෝපසක්කාරෝ අඤ්ඤෝ නිබ්බාන ගාමී ප්‍රතිපද. ඒ ඝන සංගණිකාට ඇදෙන්න වෙන්න මොනවක් කරත් නෙවෙයි මේකෙන් ලාභ සත්කාරයේ තියෙන භයානකම ඒක තියෙන මේ මේ වංචනික ස්වරූපේ දන්නේ නැහැ. ඒක නිසා මේ සූත්‍රයේම හැබැයි ඔය විශේෂයෙන්ම මහා ශුන්්‍යත සූත්‍රයේ සර්වඥාන්සේ දේශනා කළා තියෙන කොච්චර සෙනගෙක් හිටියා. කොච්චර බෞසුත වුණත්, කොච්චර වැඩි මහලු වුණත්, කොච්චර ලාල් සත්කාර තිබුණත්, තමන් අර විවේකෙන් ඉන්න විවේක පොණ විවේකපබ්බහර විවේකත්ත එනත්තම් නිස්සරණාදි රත කියන ධර්මයේ දන්නවනම් නෙළුම්පතකට හම්බෙච්ච වතුර වගේ එහි නොගැලී එහි නොයෙදී තමයි අරසව කරගන්නේ. ඒ කියන්නේ ගොඩාක් අරමුණු තියෙද්දී ආනාපානේ පවත්ත නැති. අපි ඉස්සලාම් පටන් ගන්න විදිහට ආනාපානේ කිසිම බාධාවක් කරව ආස්වාද ප්‍රසආස විතරක් ලකින්න හම්බුනවනම් ඉතින් රජ කෙනෙක් කාපට් එකක් දාලා ස්කෝට් එකකට යනකොට වගේ ආනාපානේ යනකොට අදින රාජකීය ගමනක් යන්නේ. මොකද ඒක වෙන්නේ නැහැ අන්තිමට නෝත් වේදනාවක් නැද, ශබ්ද නැද, කිසිදු නැද, කාමයේ චිත්ත පීඩන දානාපානේ යනකොට ඌව එකක් එක්කවත් හම්බ කරන්න කියන එකක් මේකෙන් මේ පවිත්‍රතාවයකින් අදහස් වෙන්නේ නැහැ. ඒ වෙනතෙන් කියන තේමත් සේරම කරේ දාගෙන ඝන සංගණිකාවට යන්න කියන්නේ නැහැ. මේකෙදි ප්‍රමුඛතාවයේ තෝරන එක විතරයි ප්‍රශ්නේ. ගොඩාක් දේවල් තියෙනවා මට කියනවා නම් ස්වච්ඡන්දතාවය කියලා එකක්. නැත්නම් තේරීමේ මගේ කැමැත්ත පිළිදුනා කියලා මම මොකද්ද තෝරන්නේ කියන එක අන්දමන්ද වෙන්න දෙන්න එපා. කලකොල වෙන්න දෙන්න එපා. මෙතෙන්දි මං කල යුත්තේ මොකද්ද කියලා දන්නවනම් කොච්චර පැත්තකින් ඇවිල්ලා කොච්චර කට්ටිය නාඩගම් නැතුව තමන් ඒ එල්ලේ යනකොට මොනම බාධාවක් එතකොට හිතෙයි අර ආනාපානේ බාධාවල් නැතුව තියෙනකොට ආනාපානේ ඉන්නවට වැඩිය ලොකු මිහිරියාවක් ලොකු මදයක් ලොකු කිරිරාවක් හම්බ වෙනවා බාධාවල් තියෙද්දි ආනාපානේ රකින්න. ඒ කියන්නේ අපි අවශ්‍යතාවයක් නිසා අපිට ඝන සංගණිකාවට යන්න වෙනවා. නමුත් අපි නිතරම බලන්නේ මම මේ වැඩේට ආවේ මේක නිසා මේ වැඩේ සිද්ධ වෙනවද නැද්ද? නෑනේ. ආයෙනම් තකා කිව්වා බෞද්ධය. වැඩේ සිද්ධ වෙනව නම් දන්නවා මේ කාලේ තුත් මේ වැඩේට මම ආව වැඩේ වෙනවා. ඒ නිසා මම ගන්න සංගමන කාට මට ප්‍රශ්නයක් නෑ. මේ වැඩේ වෙන්න තියෙන එක තමයි වැඩේ වුණාට යන්න පුළුවන්. අන්න ඒකදී ප්‍රමුඛතාවය. ඉතින් මේක තමයි අමතක වෙන්නේ. ඉතින් ගියාට පස්සේ අපි අලුත් එජෙන්ඩා එකක් දාලා අලුත් න්‍යාය පත්‍රයක් දාලා ඊට පස්සේ තව න්‍යාය පැත්තට අන්තිම බලනකොට පටන් ගත්තේ කොහි ගියත් දන්නේ අන්තිමට අපි මතයට අහු වෙලා වැල්ලට අහු වෙලා පරංගලේ නూరు කරලා ගියා වගේ යන්න පටන් ගත්තා. එතකොට මේ යෝග අවතර ගමනක් නෑ. ඒ නිසා සර්වඥාන්සේගේ මේ මේ ධර්ම කොටස් එකතු කරලා අතුවාචාරින් වහන්සේලා එකතු කරලා දීලා තියෙනවා අපි ළඟ ඇති කරගෙන තියෙනවා නම් පුංචි සද්ධාාවක්. ඒක වඩන්න ඕනේ. අපි ළඟ ඇති කරගෙන තියෙනවා නම් යම් කිසි වීර්යයක්. ඒක වඩන්න ඕනේ. අපි ළඟ ඇති කරලා තියෙන යම් සතියක්. ඒක වඩන්න ඕන. අපි ළඟ ලාවට නඳුන් අරින සමාධියක් තියෙනවා. ඒක වඩන්න ඕන. අපි ළඟ මේවත් තේරෙන ගතියක්. ප්‍රඥාවත් ඒක වඩන්න ඕන. නැත්තම් මේ ඉන්ද්‍රිය ධර්ම තියුණු කරන්න ඕන නම් සාතච්ඡකාරී, සක්කච්ඡකාරී, සප්පායකාරී කියලා වැඩ තුනක් වෙනවා. සාතච්ඡකාරී කියලා කියන්නේ නිත්‍ය කාලසටහනකට පුරුදු වෙන්න. සතතාභ්‍යාසයකට යන්න. අර බෝධිදුම වගේ එකපාර බූවගෙන ගිහිල්ලා ආයෙ ටිකක් වෙලා ඔළුව ඔල්ලෝල්ලා ඉන්නවා. ආයෙ ටිකක් වෙලා දුවනවා හැල්මේ දුවනවා ආයෙ ඔළුව ඔල්ලෝල්ලා ඉන්නවා වගේ සමහරු දිවා රාත්‍රි දෙකේ භාවනා කරනවා ආයෙ මාස ගණන් කරන්න හම්බෙන්නේ. ඒක නෙමෙයි සතත අභ්‍යාසය කියන්නේ. හැමදාම අදිස්ථානයක් ගන්න ඕනේ මෙන්න මේ වෙලාව මගේ භාවනා වෙලාව. ඒක අරගෙන ඉවරලා පුළුවන් තරම් අනිත් හැම දෛනික වැඩපිළිවෙලක්ම සකස් කරන්නේ අන්නේ වෙලාවට ඉඳ කියලා. ඒක විශේෂයෙන්ම ආනාපාන සති පොතේ ලොකු සංසය ලියනකොට මතක් කරා. ඒ වෙලාවට අපිට වෙන මොකක් හරි හදිසි අනතුරක් හතරක් වෙලා වුණා. ඒ පැයේ අඩු ගන්න පැය භාගයක්වත් මේ බාධාව තියෙද නිසා කරන දෙයක් නැති කොහොමද පැය භාගයක්වත් කරන්නේ. කියලා අදිෂ්ඨාන කරන්න කියලා මේ පැය මම අද අඩු කෙරුවේ විශේෂ හේතුවක් නිසා. නමුත් මම හෙට නැවතත් මේකට එනවා කියලා. එහෙම නැත්නම් ඒ වෙලාවට විනාඩි 5ක්වත් අදිෂ්ඨාන කරන්න කියලා මම මේ දවසේ මන්ට විනාඩි 5ක අඩු කරන්නවා ඒ වුණාට මේකේ භාවනා පැය. නැත්නම් අඩු ගන්න අදිෂ්ඨානය තියාගන්න කියනවා නැවත හම්බෙච්ච වහාම අර පැයට යන්නේ කියලා. මේකට කියනවා සතතාභ්‍යාසය කියලා. මේක වුණාට පස්සේ අපි යෝගාවචරකම හිතට එන්න ගන්නවා. ඒ වගේම සප්පායකාරී කියලා කියන්නේ ඒ භාවනාවට සත්‍ය. සමාධිය හරිය වෙලාවක් ඉන්නවනේ. අන්නේ සතිය කියන වෙලාවක්, සද්ධාහ වැඩෙන වෙලාවක්, අන්නේ සද්ධාහට සැප. සමාධියට සැප එළවන. සතියට සැප එළවන කරුණු හරි ගියාට පස්සේ දැනගෙන ඒක නැවත නැවත සපෙලා දෙන්නේ. අසවල් පුරුෂයාගාවේ ඉන්නකොට සත්පුරුෂයාගාවේ මට සතිය සමාධිය හොඳයි නම්. අසවල් පැනට ගියාට පස්සේ මට ඒ සතිය සමාධිය හොඳ නම්. අසවල් දවසේ වෙලාවට මට සතිය සමාධිය හොඳ නම්. සක්මන් කරාට පස්සේ මට සතිය සමාධිය හොඳ නම්. භාවනා නෑවට පස්සේ හොඳ නම් අන්නේ ටික සප්පාය කරන ටික හොයලා දෙන්න. සක්කච්ඡාකාරී වෙනවයි කියලා කියන්නේ ඒ දවසේ අනිකුත් වැඩවලට යනකොට අර ඉඳගන්න පැය ඉතාමත්ම ගරු භාවනීය විදිහට ආදර ගෞරවයෙන් යුක්තව සැපෙලා දෙන්නේ. හැමදේම අර ඉඳගන්න පැයට දාගෙන විවේකයටත් එක්ක වැඩ කරන්න ගියොත් ඒකට පොතක් කියවත් කමක් නැහැ, ගමනක් ඇවිද්දත් කමක් නැහැ කියලා ඒකට කෙනෙහිලිකම් කරන්න පටන් අරගත්තොත් මේ වර්ධනය වෙනවා. ඒක නිසා නිතරම මතක තියාගන්න ඕන අපිට වටිනා දේ ලැබිලා ඉවරයි. එන උත්සාහන සම්පත්තියකින් අපි දෙගුණයක් වාසනාවන්තයි. ආහාරක්ක සම්පත්තිය දුර්ලභම කි. ඒක රැක ගන්න දන්නේ දැන් අපි දන්නවා සද්ධාහ කියන්නේ මොකක්ද කියලා. ඒකට ඕනේ සාධකක් ගන්න. නමුත් ඉතින්දි පිස්සෝ වගේ අන්දමන්ද වෙච්ච කට්ටිය වගේ ඔහි සලකන්නේ නැතුව ප්‍රමුඛතාවය දෙන්නේ නැතුව හොඳ දේ නරක දේ දෙකම යොදවන කියන්නේ අත්ක කුසලයේ දන්නේ නැහැ. තමන්ගේ ආර්ථය දන්නේ නැහැ. සුවාර්ථය දන්නේ නැහැ. කාගරි මොකක් හරි වෙන කාරණාවක් නිසා සද්ධාහ කෙලසෙන වැඩවලටත් යනවා. වීර්යවන්ත වෙන හැටි දන්නවා. වීර්ය අවශ්‍ය බවත් දන්නවා. මොකද වීර්ය කෙලසෙන නරක ආහාර ගන්න නරක ක්‍රියාව පවත්නවා. නරක කට්ටිය අසුරු කරනවා. ඊට පස්සේ සතිය කියලා කියන ප්‍රතික්‍රියා නොකිරීම බව දන්නවා. එහෙත් මෙන්න මයාට ගැහුවා වගේ පාරට තේන් තියෙන ප්‍රතික්‍රියා කරන මට්ටම් වලට යනවා. සමාධිය කියලා කියන්නේ හිතේ සයිසික ධර්ම එක තැනකට නැඹුරු වෙච්ච ගුණ වෙච්ච බව දන්නවා. අන්න චිත්ත වික්ෂේප වෙන දේවල් වලට හිත යොදවන ප්‍රඥාව කියලා කියන්නේ විවේකයෙන් වෙන බව දන්නවා. ඒකේ දිවි ගැන විතර ගන්න කටයුතු කරනවා. ඉතින් මේවා සේරම නොදන්න කෙනෙකුට වැඩිය ඇඳුමක් නැති කෙනෙකුට වැඩිය. ඇඳුම් ඇති කෙනා ඉසගිනි ගත්ත කුසේ කටයුතු කරන්නයි කියලා කියනවා. අපිට සම්‍යක් දෘෂ්ටි කියන එක දන්නවනම් අපිට යම් ප්‍රමාණයකට අපේ ජීවිත හසුර ගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක තමයි අපි මේ සංසාරේ ලැබු වටිනාම දේ. ඒ කීයේදීත් අපි මේ 30 වගේ 30ත් වගේ වැඩ කටයුතු කරනවා නම් බුදුහාමුදුරුවෝ කොහොමද උදව් කරන්නේ? අනාත්ම ධර්මයේ කොහොමද උදව් කරන්නේ? ආ නෙව්වට යාදෙන විදිහට වැඩ කරන්න තමයි මේ අපිච්චතාවය, සන්තුෂ්ඨතාවය, මේ පරිවේකතාවය කියන දේවල් අවශ්‍ය කරන්නේ. ඉතින් අර එක දවසක් මේකට සුදුසු කතාවක් බෞද්ධ ඉතිහාසයෙන් තොරව අරගන්නවා නම් ඒක රටක ලංකාවේ නෙවෙයි වෙන මම හිතන්නේ අන්‍ය ආගමක වෙන්න පුළුවන් හුඟක් කරාට Hindu ආගමේ වෙච්ච කතාවක් වෙන්නදී පලාතක මිනිස්සෙක් හිටියලු ඉතාමත්ම විවේකයට බර හොඳ ඥානවන්ත කිසිම කෙනෙක් ඇසුරු කරන්නේ නැතුව ඒ මනුස්සයා ගෙවල් දොරවල් හදන්න කන්න බොන්න කරන්න බැරි නිසා විශාල ගහක බෙනයක් සුද්ධ කරගෙන ඒක ඇතුලේ ඉඳගෙන ඉඳ විතරක් ඉඳ තියෙනවා. ඒක පිරිසුදු කරගෙන ඒක ඇතුලේ ඉන්නවා. ඒක නැගෙනහිරට හිස දාලාලු තියෙන්නේ ඉස්සරහා මිදුලක්වත් නැතුව කාට හරි ඇවිල්ලා ඒක කතා කර කරත් ඉන්නේ. ඒව හදලත් නැති. නමුත් එන්නේ එන්නේ එන්නේ මේ මනුස්සයාගේ නම ප්‍රසිද්ධ වෙලා තියෙනවා අසවල් පුද්ගලයා ගාව වෙන ලෝකේ කාවත් නැති තරම් හොඳ ප්‍රඥාවක් බුද්ධියක් ගෝචරකමක් තියෙනවා. ඉතින් මේක ඒ ගමේ ආරච්චල දැනගත්තා. ආරච්චලගෙන් කෝරාල දැනගත්තා. කෝරාලගෙන් රටේ මහත්තයා දැනගත්තා. රටේ මහත්තයාගෙන් ඇමතිවරු දැනගෙන සෑම කෙනෙක්ම ගිහිල්ලා බැලුවොත් මෙයා වැඩි කතා බහක් නැතිලු. ඒ දිනචරියාව නිතරම පිරිසිදුව ලස්සනට කරගෙන ඉන්නවලු. ඊපස්සේ රජුරවන්ට පණිවිඩය හම්බෙලා තියෙනවා. ඊට පස්සේ රජුරෝ සියලු වැඩ බහා තබලා හොඳට ඉර පායලා තියෙන වෙලාවක විශාල සෙනඟක් එහෙම නැත්නම් මේ පෙරහැරක් සහිතව ඉන්න කන්ද මුතුනට නැගගෙන නැගෙන යනකොට පෙරහැරට යන්න බැරිලු දැන් රජ්ජුරුව ඉස්සල්ලා යනවලු ඊගාවට මැතිඇමතිවරු යනවලු ආන් එහෙම යන වෙලාවේදී මේ මිනිස්සයා ගිහිල්ලා ගස්බෙනේ උඩ හිට ගත්තා රජ්ජුරුව ගිහිල්ලා ගස්බෙනේ උඩ හිට ගන්නකොට අර විශාරද පුරුෂයා උදේ ඇවිල්ලා ගස්බෙනේ ඉස්සර අවුව තපින වෙලාවලු ඉතින් එයා දන්නේ මේ කවුද ආවේ කියලා රජ්ජුරුව ඇවිල්ලා කතා කරලා තියෙනවා මම තමයි මේ රටේ රජ්ජුරුව බොහෝම කැමති අපේ රාජ්‍යයේ මෙවැනි මේ දැනුම් තේරුම් ඇති කෙනෙක් ඉන්නවා දැකපෙක් ගැන ඒක නිසා මේ මගෙන් මොකද්ද වෙන්න ඕනේ කියලා. අර පුරුෂයා කිව්වලු පොඩ්ඩක් ඔතනින් අයින් වෙන්න මට අවුව වැටෙන්න අරින්න කියලා. ඒක තමයි රජුගෙන් අවශ්‍ය වෙන රාජ්‍ය අනුග්‍රහය. ඉතින් යුනිවර්සිටි එකේ ඉන්න කොටත් අපේ කාන්දරේට කවුරු හරි ආපුවාම ඉතින් ආ බොහොම සතුටු වෙනවා අපිත් එක්ක ඉන්න හම් වෙච්ච ගැන අහනවා මේ මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ කියලා. පොඩි උදව්වක් කරනවාද කියලා. මොකද මෙතන යනවද? ආය මොකොත් නෑ උස්සලා පොළවේ ගැහුවා. ඒ නිසා කොයි වෙලාවක හරි දැන් අපේ හිතේ බજાર එක අන්තිම ත්‍රාඩම බજાર එකක් තමයි මම හිතේ. ඒකත් ඒ ගහට ගිහලා කාගරි ළඟට ඇවිල්ලා මචං පොඩි උදව්වක් කරනවාද කියලා අහනකොට දන්නවා. යන්න යන්න කියන්නම් කියනවා. එහෙම නැත්නම් කියනවා මේ ඔව් මොකද්ද කියන්නේ මම පොඩ්ඩක් මෙතන යනවානේ. අන්නරක තමයි මේ උයෝජන පරිසංයුක්ත කතාව කියලා කියන්නේ. එහෙම නැති වුණොත් මේක කවදාකවත් ඉවර එකක් නෙවෙයි මුවන් පැලස් වගේ කතාවක් කියන්නේ. හැමදාම කතා වෙනවා. හැමදාම අපි අහනවා. අහලා ඉවරයක් කරන්න බෑ. ඒ නිසා අපි මේ යෝගාවචර ජීවිතයේදී උගා ප්‍රවේශම් වෙන්න ඕනේ. ඇත්තටම කියනවා නම් කායින්ද්‍රියත් මනින්ද්‍රියත් ගත්තොත් ඒ දෙකම භයානක නැහැ. භයානකම ඉන්ද්‍රිය වචනය. කායද්්වාරේ මනෝද්්වාරේ කියන දෙක කායද්්වාරේ අහු වෙනවා, තේරෙනවා, රතුන්ට අහු වෙනවා, හිරේ විලංගුවේ දාන්න පුළුවන්. මනෝද්්වාරේ සීලය කඩන්නේ නැහැ. වචීද්්වාරයට බුදුරජාන් වහන්සේ කුසල කර්ම හතරක් දෙනවා. කායද්්වාරයට තුනයි. ඔය හතරෙන් සිදුවෙන ඔය හතරෙන් වෙන නාස්තිය අපි උපේන ඕනේ මාධ්‍යාත්මික වස්තුවක් විනාශ කරන සුළුයි. එක දවසක් මට මතකයි පන්දිතාරාමේ ඉඳද්දී ඒ ස්වාමීන් වහන්සේ මේ කාය වචී කාය දුස්චරිත සහ වචී දුස්චරිත පිළිබඳව විස්තරයක් අතුමත් කරා. ඒකෙදි උන්වහන්සේ මතක් කරනවා සතෙක් මැරීම කාය දුස්චරිතයක් බව ඕනම සමාජයක් පිළිගන්නවා. ඒ මොකද සත්තු ජීවත් වෙන්න කැමති, ඒ ජීවත් වෙන කැමති සතා තවත් ජීවත් වෙන්න කැමති මවිසින් මරලා දාන එක සාධාරණ නෑ. නමුත් මේවට ඒ කියන්නේ කය සතෙක් මැරීම අපි ශාසනයේ සඳහන් කරන්නේ පාගාමී කර්මපතයක් විදියට. ඒක එහෙම අන්තිම වෙලාවේ අපිට සීපත් වුණොත් අනිවාර්යයෙන් මරණයට ලක් වෙනවා. නමුත් සම්පත්පලාපයත් සතෙක් මරනවා තරම්ම මේ කර්ම මේ පතයක් වෙනවා කියන්නේ. අපි නිකන් ආවට ගියාට කිසිම හරයක් නැති එක වචනයක් කතා කරොත් ඒක සතෙක් මරණ තරම් අකුසල කර්මයක් කියලා. නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන වචනවල කිසිසේත්ම ගාණක් වෙන්නක් කියනවා කියලා. අපි හිතනවා කතා නොකර හිටියොත් සෞත්වය ඒක සෝෂල් නෑ කියලා. ඒක නිසා නිකන් ඉන්නවට ඇයි හොඳයි පවත්තන්න ගිහිල්ලා අර විශේෂයෙන්ම යෝගාවචර ජීවිතයක නම් වෙන හානිය මෙච්චරයි කියලා කියන්නේ. ඒක නිසා හොඳට සමබර කරලා දාගන්න සතෙක් මැරීමේදී සිදුවෙන මේ අපා කියන්නේ ඒවට කියන කර්මපත කියලා. ඒහා සමාන කර්මපතයක් තමයි මේ හිස් වචන කතා කරන්නේ. ඒ නිසා අපි කොච්චර සිල් රැක්කත්, අපි කොච්චර සමාධිය රැක්කත්, අපි කොච්චර ප්‍රඥාවන්ත වුණත් මේක වක්කඩ ඇරියා වගේ, වැවක දෝරේ ගැරියා වගේ මේ දැම්ම කඩාන ගියා වගේ සම්පප්පලාභ තියෙන තාක්කල් කවදාකවත් මේක ගොනුවක් එන්නේ. ඒක හොඳට තේරෙනවා එක දිග්ගටම දවස් 10ක් විතර වගේ හෝ සුමාන දෙකක් විතර වගේ කතා නොකර ඉන්නකොට ඇඟේ ඇතුලේ පුදුමාකාර ශක්තියක් දිනු වෙන පටන් ගන්නවා. හැබැයි ඒක එකක් වුණ කරපු නැති කෙනෙකුට වුණොත් පිස්සු හැදෙනවා. කිත්ලේශියම පිස්සු හදන්න තියෙන ක්‍රමය තමයි කරුල කාමරයට දාලා දවස් 10ක් 15ක් තිබ්බනම් ඕනම කෙනෙකුට පිස්සු හැදෙනවා. මොකද ඒ තරම් අපි සමාජශීලී වෙලා මිනිස්සු ඇසුරු කරලා කතා නොකර ඉන්න බෑ. නමුත් කතා නොකිරීම නැත්නම් පවිත්‍රස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගණික ආරාමස කෙනෙක් තේරුම් ගත්ත කෙනෙකුට හම්බ වුණොත් ඒක දවස් 10ක් 15ක් කතා නොකර ඉන්න ඒක ඇතුළත පුදුමාකාර ශක්තිය දිනු වෙන පටන් අරගන්නවා. මේ තුලින් තමයි මේ සුවසේවාව Tamange අභ්‍යන්තර මේ පස්සම්බණය කියන සංසිඳීම සිද්ධ වෙන්නේ. ඒ පන්දිසාංශ නිතරම කියන දෙයක් තමයි මේක පරීක්ෂා කරන්න ඕනේ නම් තමන්ට දවසේ හොඳට හරියන පරියන්ඛයක් ගන්න හිතලා. ඒ කියන්නේ අපි මේ වගේ දවසක් කරනකොට පරියන්ඛ 3-4ක් කරනකොට අපි දන්නවා අසවල් පරියන්ඛ අපිට බොහෝ විට එක එකනාගේ වෙලාවල් හැටියට සාර්ථක වෙනවා කියලා. අන්නේ පරියන්ඛයට ඉස්සලා කවුරු හරි අල්ලගෙන විනාඩි 5ක් විතර කතා කරගෙන ඉඳලා වාඩි වෙන්නයි කියනවා. ගිහිල්ලා පුළුවන්. විනාඩි 5ක් කතා කරොත් පරියන්ඛයේදී ඇතුළත කතාව අඩු ගන්න විනාඩි 10ක් යනවා. අපරාධය අර මනුස්සයාට අරක කිව්වේ ඒක වෙනකොට මේක කිව්වනම් හොඳයිනේ. නැත්නම් මේ මනුස්සයා හොඳ දෙකක් කිව්ව මට දෙකක් කියාගන්න බැරි වුණානේ. ඉච්චින් මේක කච කචේ ඉවර වෙන්න විනාඩි 10ක් අත් යනවා. ඒ නිසා උන්වහන්සේ එක දවසක් කියනවා ඇත්තටම රිට්‍රීට් එකදී කතා නොකරම ඉන්න බැරි නම් කියලා බුදියගෙන ඉන්නේ කියලා. මොකද අනික් මිනිස්සයාගේ කනට අස්වැසිලා. කතා කරන්න ගියාම උඟ දෙනෙක් මේ උයෝජනීය ප්‍රතිසංයුක්ත කතාව දන්නේ නැහැ. අහලා නැහැටි දන්නේ නැහැ. ඒ නිසා ඔව් ඔව් එහෙමයි කිය කියපත් උත්තර දෙන්න පටන් ගත්තාම අනිත් මනුස්සයාගේ හිතත් කෙලසෙන නිසා ඒ සඳ හරීම විරුද්ධයි නිදා ගන්නවට. ඒ නිසාම කියනවා බැරි නම් කාමරේ ගිහලා පුදිය ගන්න කියලා. එතකොට අනිත් මනුස්සයාට ඇස්සසලා කම්පනවා. ඒ තරමටම මේ පවිවිත්තස්ස කියන ඒ කියන්නේ මේ විවේකයේ කියන එක මේ වචනයටම සම්බන්ධ කරලා සරුවත්නාංශය කතා කරලා තියෙනවා. උයෝජනීය පරිසංයුක්ත කතං ඒව කත්තා හෝති. anu ගුලුවා යැවීම පිණිස අයින් කිරීම පිණිස කරන කතාව හොඳට තේරුම් ගන්න. ඉතින් මේක බොහෝ විට පේන්නේ අර කලින් කියපු තුනත් එක සමානකමක් පේනවා. අපේ අල්පේච්ඡ භාවයේ දකිනකොට මහේච්ඡ ලෝකේ අපිට ඇහැට මේ කුඩක් වටනා වගේ කැපෙන්න පටන් ගන්නවා. ඒ වගේම අසන්තුෂ්ත ලෝකයේ සන්තුෂ්ටි භාවයේ තියෙන කොටත් ඒ වගේ. ඒක කතාවෙන් පිරිච්ච ලෝකයේ අද කියන අද මේ යුගයේද කියන්නේ ইনফෝමේෂන් ඒජ් කියලා. අද තියෙන ලොකුම ටෙක්නොලොජි තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි එක. ඒ කියන්නේ පච ලෝකේ. ඔය මේ ධන සංනිවේදනය කරන ජනමාධ්‍ය කාර්යෝ ඉන්නේ මම දන්නේ මේකෙත් ඉන්නවද කියලා. මං කියන්නේ පයලද්දනසි જાතිය තමයි ජන සංවේදන කාර්යය කියලා. කිසිම දෙයක හිරිකිතයක් නැති, බයක් සැකක් නැති જાතිය තමයි ජන සංවේදනය හොඳට කරන්න පුළුවන්. ඒ නිසා අපි අතිමුත් ওই ජන සංවේදනය වැඩට යනකොට අපේ බයලද්ද නැති. ඒ සාදී අප ඉන්නේ ආර්ථිකයේ සල්ලි වලින් පවත්වනවක්වත් හෝ අර ගල්යුගේවත් ප්ලාස්ටික් යුගේවත් නෙවෙයි තොරතුරු තාක්ෂණයේ ඒ තරමටම අද ලෝකේ පාලනය කරන තොරතුරු වල. නිසා අපිට තියෙන එකම ගැළවම තමයි මේ විවස්ථාවේ ලොකු සංකල්ප ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුයි. ටෙලිවිෂන් නැහැ, රේඩියෝ නැහැ, පත්තර නැහැ. පැත්තකට වුණාට පස්සේ දවස පුදුමාකාර ඇතුළත නැමිච්ච ගතියක් තියෙනවා. හැබැයි ඒක සම්පූර්ණ විනාශ වෙනවා කතා කරන්න ගත්තොත්. ඒ කතා කිරීමේ පරමාර්ථය මේකටයි කියලා දන්නවනම් මේක මුළු සාධනයෙන් පවතින කතා වෙන්නේ. ඒ කියන්නේ ශාවන ශාවක දේශක ක්‍රමයටනේ. නිසා ධර්ම ශාවන ධර්ම දේශනා එක සර්වඥාන්සෙත් කරපු දෙයක්. නිසා ධම්මීවා කතා අරියවා තුන්හි බහ. මේක ඇත්තටම කියන්නේ ආධුනික යෝගාවචරයට නෙවෙයි. ආධුනික යෝගාවචරයට ඒක අමාරු නමුත් භාවනා කරන ගිහිල්ලා සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන එක යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත කෙනාට ඒක අඛණ්ඩ වර්ධනයක්. එහෙම නැත්නම් බාධාවන්තර වර්ධනය කරන්න නම් මේ උත්හාන සම්පත්‍ය උපයාගත්තා වූ මේ සම්පත්‍ය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව සර්වඥාන්සේ කරුණාවෙන් දේශනා කරපු කාරණා අවබෝධ කරගත්තේ නැත්තම් හොද හොද මඩේ දැම්මා වගේ ලාහට ගෙන්ඩෝකට කෙරුවා වගේ ලේනෙක් මුහුද හිඳින්න හදනවා වගේ වලිගේ. ඒක නිසා අපි අපේම ගුණ ධර්ම ටිකට, අපේ ශ්‍රද්ධාවට, අපේ වීර්යයට, අපේ සතියට, අපේ සමාධියට, අපේ ප්‍රඥාවට ගෞරව කරනවා නම් ඒක අපිට කරන ගෞරවයක් නෙවෙයි ධර්ම ගෞරවයක්. ඒ සඳහා කළ යුත්තේ පුළුවන් තරම් විවේක බුද්ධියට නැත්නම් විවේකයේ පිණිස කටයුතු කරන එකයි ඒක ප්‍රයෝගශීලීව කරන්න ඕනේ. එකක් තමයි සම්පූර්ණ ජන සංගණිකාවේ සමාජ සීලව ගත කරපු කෙනාට එකවරම කරන්න අමාරුයි. එහෙම කෙරුවොත් එහෙම මානස සම්පූර්ණ අමාරු වෙනවා. දෙක අපිත් එක්ක හිටපු අපේ මේ දිවෙන් දිව ගාන හිටපු නෑදෑයින්ට යාළුවන්ට හිතෙන්නේ අපි කෙනෙහිල්ලක් කරනවා කියලා. අපි ඒගොල්ලත් එක්ක තරහ වෙලා කියලා. ඒකේ දෙකටම නැති වෙන විදිහට මේ පවිවේකේ හොයාගන්නවා කියන එක අර ආරම්භයේදීම සද්ධා උපදවා ගන්නවා, වීර්ය උපදවා ගන්නවා, සතිය උපදවා ගන්නවා, සමාධි උපදවා ගන්නවා, ප්‍රඥා උපදවා ගන්නට වැඩි අමාරු ගතියක් වෙනවා. මේ උපයෝගදී රැකගෙන ඉන්න එක. ඒ නිසා අද ඉතින් සමාජයේ මේ භාවනා මධ්‍යස්ථාන හදාගෙන වරින් වර සයිලන්ට් රිට්‍රීට් කරගෙන කැලයට වෙලා ගියත් විවිධාකාර උපක්‍රම කරනවා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ කාය විවේකයේම නෙවෙයි මෙතන සඳහන් කරන්නේ මොන්න කරදර නැද හිටියත් අර උයෝජනීය පරිසංයුක්ත කතාවයි. තමන් කරා පැමිණෙන දේවල් කවදා ප්‍රතික්‍රියා නොකර කොස් කපන්නේ ඉස්සලා අතේ පොල් තෙල් දාගන්නේ. අනිවාර්යයෙන්ම දන්න කොත් කැපුවොත් ගෑවෙන බව. ඒ නිසා කල්ලතෝ පොල් ටිකක් ගාගෙන ඉන්නා වගේ කවුරු ආවත් ඒක කළ යුතු කතාවෙන් අතර කළා හලන්න ගන්නවනම් ක්‍රියාවටත් චෛත්‍යික ප්‍රවෘත්තියටත් කෙලින්ම බලපෑමක් තියෙනවා මේකේ. ඒක නිසා යෝග ජීවිතයේ තමන් මෙතෙක් ලැබලා තියෙන මේ ගුණධර්ම ටික දියුණු පවුණු කරගන්න ඕනේ නම් ඇත්තටම පිටින් ලැබිය යුත්තක් නෑ. අර ලැබිච්ච ටික ආරසා කරගැනීම පිණිස මේ පවිවේකී භාවය දන්නවනම් අපිට කියන්න වෙනවා කාට කාටත් පොඩි උදව්වක් කරන්න කියලා. මේ මේ ඉන්න දැනින් පොඩ්ඩක් පැත්තකට වෙන්න මගේ වැඩේ කරගන්න කියලා. එනිසා ඒක නොකියන්න ඉස්සලා ඒක කරලා දෙන්න කාට කාටත් එතකොට ලොකු පිනක්. ඒ වගේම ගමන්පත් කරගන්න ලොකු උත්සාහයක්. ඉතින් මේ අදහස ඉදිරිපත් කිරීමේ දවසේ ධර්ම දේශනාව මම මෙතනින් අත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද ඉන්නේ රිට්‍රීට් එකේ පස්වෙනි දවසේ හොඳටම මේක තේරුම් අරගන්න ඕනේ. හැම කෙනෙකුම ලොකු ගෞරවයෙන් මේ කටයුතු කරගෙන යන්නේ. ඒ කරගෙන යන කටයුතු අපි ආරක නිසා බැරි වුණා මේක නිසා බැරි වුණා කියන්නේ කිසිම හේතුවක් මට නම් පේන්නේ නැහැ. සියලු කාරණා සමනලයට අතුනමුනා වාගේ හරි ගිහිල්ලා තියෙනවා. අපි අපි විසින් අපි අපගේ විවේකය මේ කවිවේකී භාවය දන්නේ නැතුව ඝන සංගණිකාවට යෙදුනා නම් ඒකේ දෝෂේ තමන්ගේමයි. ඒ නිසා මේක තමන්ටම තමන් කරන ගෞරවයක්, තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වලට කරන ගෞරවයක්, සරුවචන් ආවිසින් අනිවාර්යයෙන් මතක් කරලා ආදර්ශ දෙන්නපු කාරණාවක් විදිහට හිතේ තැම්පත් කරගනිමින් තමන් මෙතෙක් දිනු කරන ආපු ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා මේ පවිවේකතාවයත් එක්ක තවදුරටත් තනවා වඩා ගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සිට දිනාටම විවේකී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ කාරණාසාර වැඩි කියලා හිතනවාද නැත්නම් මේ දරා ගන්න බැරුව gedera ඇවිත් දන්නේ නැහැ. බහව සත්‍යේ බහව සත්‍යං සසිප්පංච විනියෝත සසික්ඛිතෝ සුභාසිකාත යාවාචා ඒතම් මංගල මුත්තම Thank you. නෑ ඒක යන්තිවන වංශයේ අපේ මුළු බුද්ධ ශාසනයෙන් පැවතිලා තියෙන ශ්‍රාවකයෙක් වීම. බුදුහාමුදුරෝ දේශකයන් වහන්සේ උන්වහන්සේ විතරයි ශාස්ත්‍රුණාස අපි ප්‍රේම ශ්‍රාවකයෝ. ශ්‍රාවකත්වය අපි බලාපොරොත්තු වෙන මොකද්ද? භගවා ඥානාති අහන්න ඥානාති. අපි බුදුහාන්තරම් භාග්‍යතුනාස් කියන විදිහට අහුම්කන් දීලා දීලා දීලා යටහත් පහත් සුවතව මේ පෞසුත භාවය වඩනවා. මොකද කියා පාණ්ඩයන් එපා. අනුන්ට කියා පාණ්ඩයන් එපා. ලබා ගැනීම සඳහා ඕන කෙනෙක් ගාවට ගිහිල්ලා බයලා එක්කන මේ ලැජ්ජ බය ගැන කතා කරනකොට කියනවා ලෝකයේ මේ ලැජ්ජා බය කියන්නේ පවට බය සහ පවට ලැජ්ජා. නමුත් භෞසුත භාවයේ නැති කෙනෙක් භෞසුතාවේ ඇති කෙනෙක් ළඟට ගිහිල්ලා ලැජ්ජ බය ඇති කරන්න එපා කියලා. නැතහත් ඒකට බය ලැජ්ජා නැතුව ඉදිරිපත් කළා. අනේ මට තේරෙන්නේ මට කොහොම හරි කියලා දෙන්න කියලා කිව්වට ප්‍රශ්න නැහැ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ මේ මෙතන මේ කතා කරන්නේ හිස් ප්‍රලාප කතා. එහෙම නැත්නම් මේ කේලාම් වචන, හිස් වචන කියලා જાතියක් අපි කතා කරන්නේ. අන්න ඒ කිසිම භයානකම දෙන්නේ ඒ භයානකම අපි කාටවත් තේින්න සතෙක් මන්න ධර්මයේ අකුසල කර්මයක් නම් අපි වචන කොච්චර මැනලා සිතලා පාවිච්චි කරන්න ඕනද කියලා. ඉතින් දෙලින්ම පරිවේක්ෂිතාවය කියන එක හරි පුදුමයි. මම ඔබ දැක්ක ඇත්තටම මහා සුනිතෝක් කියලා කියන්නේ හිටියා මට මේ මේ අපි ඉන්න ලොකු ස්වාමීන් වහන්සේට අද වෙලා තියෙනදී. දැන් කරන්න දෙයක් නැහැ මේ කවුරුහරි ආවම පිළිගන්න ඕනේ කතා කරන්න ඕනේ කටයුතු කරන්න ගියාම මම දන්නවා පැහැදිලි ගානකට මේ මුත්‍රා කරගන්න වෙලාවක් නැතුව භයානක ලෙඩ වෙනවා. මේ කෙනෙක් කෙනෙකුට තව කෙනෙක් වෙනවා. ඒක හොඳ නම් බෙද වැස්කිලිය කියන්නේ. අනිත් පොඩ්ඩක් ඉන්නම වැස්කිලිය කියන්නේ කියන්නේ බෑ. ඊවාගේ නීට වැඩි වැඩකට. ඊට වැඩි ඉන්නේ ඊගා වැඩකට. අන්තිම බංගකොට මේක ඉඳගෙන ඉන්න බෑ. මුත්‍රා ගන්න. අනිත් ඒක ගානේ අරගෙන ආවට පස්සේ වැස්කිලිය කරගන්න වෙලාවක් නැහැ. ඒකට අනිත් කෙනා ඉන්න ඉස්සලා මෙයා එනවා. මෙයා ඉන්න ඉස්සලා එයා දෙනවා. දැක්කද ගන්න වෙලාව නැහැ. ඉතින් හරි පව් අපන්නේක. මේ මිනිස්සු මේ මිනිස්සු ජීවිත දෙන්න. ඒකට හේතුව වන්නකොට ඒ ස්වාමීන් වහන්සේලා බෝ කරගත් එකක් ඒක. ඒ වෙලාවේදී අනේ කමන්නේ නැහැ නේද කියලා කතා කරන්න පටන් ගත්තාම සීමාවක් නැහැ. ඉතින් එතෙන්දී අපිට මේ කරුණාමයිත්‍ය නෙවෙයි ඕන කරලා දෙන්නේ මානසික ශාරීරික අවශ්‍යතාවයක් කියලා කියනවා. අන්තිමට විවේකය ඕනේ. මම දන්නේ මම දන්න තුන් හතරක් ඉන්නවා මම ප්‍රාර්ථනා කරනවානේ මගේ හීනෙකටවත් මගේ හතුරෙකුටවත් මේ දුක නම් නොවේවා කියලා. කිසිම වෙලාවක් සැලසුම් කරගන්න වෙලාවක් නෑ හැමදේම හඳුන් විසින් ප්‍රෝග්‍රෑම් කරලා ළඟදී ඒ මේ ස්වාමීන් වහන්සේනමක් යමාරු අල්ලන්න මම අරු ඉතින් අර කොළඹින්න මහත්තයෙක් මට කියන නෝන කෙනෙක් කිව්වලු එයා දන්නේ නැහැ මම ස්වාමීන් දෙක හරියටම පැය තුනමාරක් කතා කරා කියලා. ඒ කියන්නේ නෝනට ඉතින් ආයෙ නිවන් දැක්කට එහා ඊළඟට හිතියෝන කතා කරනවා. ධන මේ කතා කිරීම පිළිබඳව තියෙන විශේෂ වෙන මේ වෘත්තීය වෙන ගුරු කණිතික සඳහා දවසකට පැය 5කට සීමා කරලා තියෙන මොකද කියන්නේ? ගුරුවරයෙකුට අනිත් එකෙන් පැය 8ක් වැඩ කරන්න ඕනේ. ඉතින් කලින් වැඩ කරන කඩේ පැය 8ක් වැඩ කරන්න. ගුරුවරයෙකුට පැය 5යි. තම මාස 3කටම සැරයක් දවසක මේ විවේකයක් දෙනවා අවුරුදු 4කට සැරයක් සබ්ටිකල් දෙන්නේ. ඒක කතා කරනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඉතින් මෙතෙන්දි කෙලින්ම අවිවේකීතාවය කියලා කියන්නේ උයෝජනීය පරිසංයුක්ත කතා. කොයිසල් ටිකක් ගන්න ඉන්නේ. සාතච්ඡකාරී සතතේ නිත්‍යපත යමක් නිත්‍යානුකූලව කරන්නේ සක්කච්ඡකාරී සාතච්ඡකාරී සප්පායකාරී සක්කච්ඡකාරී කියන ආදර ගෞරවයෙන් නැමී සිට යමක් කරනකොට අපි තනි යටින් කරන්න හොඳයි. දෝතිම කරන්න. මල්ලන්ට ලෙලිපොල් දෙනවා කියලා කතාවක් තියෙනවා. පුළුවන් නම් කම බැරි නම් කම නැත්නම් ඔන්න බුදුන් මල් මෙන්න මං ගියා කියලා මල් පූජා කරන්නේ. ඉතින් ඒක වැඩක් නැහැ. සද්ධාහකදී වෙනස්. සාකච්ඡ සාකච්ඡ සක්කච්ඡකාරී වුණොත් ආපහු ලැබෙන ආනිසංසය තමයි ඊගාව ආත්මෙට නැත්තම් විපාක වශයෙන් හම් වෙන්නේ යේතිච්ච තේ හොಂತಿ පුත්තාතිවා ධාරාතිවා වෙස්සාතිවා කම්මකාරාතිවා තේ සුසු සම්ති සෝතං ඕදහಂತಿ අඤ්ඤං චිත්තං උපතවේ යමෙක් කටයුත්තක් කරනකොට ඒක සකස් කරලා කරනවා. අපි කියන්නේ සකස් කරලා කරනවා. ඒ කරනකොට දෝතිම්ම දෙනවා. නැත්නම් මේ ආයතන කවුරුේ නැමිචිට දෙනවා නම් උඹට කවදා හෝ දරුවේ සේවකයේ පණිවිඩකාරයෙක් හම්බුනොත් ඒ මනුස්සයා කියන දේ අහන කෙනෙක් වාටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සාහිත වෙනවා. අද දෙමාපිය හරියට දොස් කියනවා අපේ දරුවෝ කියන දේ අහන්නේ නැහැ. ගුරුවරු දොස් කියනවා ශිෂ්‍යයෝ කියන දේ අහන්නේ නැහැ. දොස්තරලා දොස් කියනවා ලෙඩු කියන දේ අහන්නේ නැහැ. ඒකට හේතුව මොකද? එයා ඒ ගුරුතනතුර ලබන්න, මවුතනතුර ලබන්න, දොස්තරතුර ලබන්න පින් කරනකොට සක්කච්ඡාකාරී වැඩක් කරනවා. නිසා කවදාක සිසිලි දොස් කියන්න බෑ, දරුවන්ට දොස් කියන්න බෑ, ලෙඩුන්ට දොස් කියන්න බෑ. හරියට සක්කච්ඡාකාරීව කරනවා නම් දරුවෝ විතරක් නෙමෙයි හම්බෙන්නේ. ජීව අහන දරුවෝ හම්බෙන්නේ. ජීව අහන පණිවිඩකාරයෝ හම්බෙනවා. ජීව අහන සේවකයෝ හම්බෙනවා. කරන ඕනම දෙයක් one thing at time and that done day. එකයි එක වෙලාවට ඒක හොඳට කරන්නේ. ඔය ගොඩාක් දාගත්තට පස්සේ වෙන්නේ මල්ලේ මොකක් කරගන්න බැරි. දැන් එකක් එකවර කරලා කරන්න බැරි තරම් වැඩ තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් නිදහස් කරනවක් කියනවා. නමුත් මේ සක්කච්ඡාකාරී කරනවා කියලා කියන්නේ තමයි මූල ප්‍රමුඛතාවයේ ජීවිතය දන්නවා. ඒ දේ කරනකොට අනිදුවල් දෙනවා. දැන් මේ ආනාපාන කරනකොට ශබ්ද වේදනා නැද ආනාපානය බැලිය යුතු බව දන්නවා. මේ ශබ්දයින කරදර කරනවා. ඒකට තරහ වෙන්නත් එපා. පුළු පුළුවන් වෙලාව ආනාපානෙ හිත දාන්න. එතකොට හැප්පෙට ගන්න. එතකොට අපි වේදනාවට එක තරහක් නැහැ. මොකද වේදනාව ගිය ගම කලියුත් මේකයි කියලා ආයේ කවුරුත් කියලා දෙන්න ඕනේ. අන්නේ විදිහට බාධක නැද තමයි සක්කච්ඡාකාරීකමේ වටිනාකම තියෙන්නේ. අද ඇත්තම මැනේජ්මන්ට් ටෙක්නික් කියලා හිතන්නේ. අද ගණන විෂයන්ගෙන් අමාරුම දේ ইনফরমේෂන් ටෙක්නොලොජි පස්සේ ඉගාට ගන්නනේ මැනේජ්මන්ට් ටෙක්නික් එක. අද මිනිස්සුන්ට වෙලා තියෙන මේ ප්‍රමුඛතාවය තෝරන්නේ. එකකට ගිය ගමන් අනිත් කිඳුලක් ඇවිල්ලා යාව ජය ගන්න. ඒ කරන්නේ අනිත් කිඳුලයි. නැත්නම් ගියාට පස්සේ අර ගෙත්තෙන් පිටවෙච්ච කාරණා මතක. වෙන මොකද්ද ප්‍රාර්ථනාවක් ලේසි වෙනවා. ඒකට යනකොට මේ මුල මතක නැතිවලා අන්තිමට කොහින් කෙලවර වෙනවද දන්නේ. අද මේ මම අර තේන්ස් පන්සලේ ආන්දු සම්මානකත් දීපිය අයගෙන කතා කරන්න හම්බුනේ. ඒ ස්වාමීන් වහන්සේ හරිම නිර්හංකාර ආන්දු කෙනෙක් ඔස්මස්නේ ඇමරිකාවේ ඉංගලන්තේ දැන් සංගනායක කමින් හම්බෙලා තියෙනවා. තේන්ස් පන්සලේ ආන්දු. නිසාවෙන් කියනවා අපේ ගුරු හාමුදුරු අපිට යන්නේ පුළුවන් තරම් නිහතමානීව ඕම ලද දෙයින් සතුටල කරන්නේ. නමුත් අපේ ගෝලියෝ බලන්නේ මම අපේ මම ඇදලා ලන්ඩන් විහාරේ ලොකු හාමුදුරන්ගේ ගෝලියෙ. නායක හාමුදුරන්ගේ ගෝලියෙ. නිසා මට කාර් එකක් තියෙනවා. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මට සාමාන්‍ය පන්සල ගිහිල්ලා බෑ. පටන් ගන්නකොටම යන්නේ අන්නර මහජාතිය හිතලා. ඒ කියනවා අනේ ධම්මික වහන්සේ අපි මයිල් ගානට කොල්ල පැවිදි කරාට ඉතුරු වෙන්නේ අං ගානට කියලා. මේ හොලි ඉල්ලනදී ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ නෑ. ඒකට මහානායක හම්බුගා පැවිදිලා ඉන්නේ. සක්කච්ඡාකාරී අනම්මන මොකුත් නැහැ. එනකොට පාවඩ දාලා තියෙනවනේ මට සර්විස් තියෙනවනේ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ මේ හංගු මොනවද දෙන්නේ? මේ හංගු ගාව දෙන්නේ ඉතාලම අහිංසක ගති ටික. මහානායක හම්බෙන් ගත්ත ගති. ඉතින් ආයෙත් කියනවා මයිල් ගහන්න අපි දේශීය පැවිදි කරාට අංගහනකවත් ඉතුරු වෙන්නේ නැහැ මොකද අද අද අපි මං කියන පැහැදිලිවම ඒක ගුරුගේ හිතේ ඔය තපේ ගන්සාඩෝ කියලා ගාවක් කරන ශාන්සනමක් පස්සේ අකවත් වුණා. ඒ නිසා පැහැදිලිව ලැබුණා දැන් ඉන්න වැඩිහිටියෝ තන්නේ කරන එකට වගේ කියන්නේ. දැන් ඉන්න නායකත්වය ගන්න වැඩිහිටියෝ තනි කර වගේ කියන්නේ ඕනේ හැදෙන પરම්පරාව නොමග ගියා නම් කවදාකවත් මම නම් හැදින પરම්පරාවට දෙස් කියන්නේ. උන් බැලුවේ ඉස්සරහින් ඉන්න කට්ටිය දිහා. ඇයි මේ પરම්පරා දෙකක් ඇතුළත අපි මෙච්චර මේක වන්න කරගත්තේ? මුතුවේට කල්පනා කරන අපේ තාත්තලාගේ අම්මලාගේ තාත්තලාගේ අම්මලාගේ විදිහට වයින්කොට කොච්චර නිර්හංකාර, කොච්චර ගැමි, කොච්චර අහිංසක තැනදී අපේ දරුවෝ නැති නැති. මොන කවුරුද රාජදන්වන් කරනවාද අපි ස්වභාවයෙන් යන්නේ නැහැ. අපි කියන්නේ අපිට කරගන්න බැරි දේවල් අපිට කල්හංගන්නේ බැරිම කුංචි කාලේ දරුවා ඉපදෙනකොටම කල්හංගන්නේ. මට සිවිල් සර්වන් කෙනෙක් වෙන්න බැරි නෝ දරුවා සිවිල් සර්වන් කෙනෙක් කරන්න. අන්තිමට මොකද වෙන්නේ මාත් උගහන. ඒක පැහැදිලිව සාසනෙත් තියෙනවා බාහිරෙත් තියෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා අපිට කරගන්න බැරි හීන ලෝක අපේ දරුවෝ ලව්ව කරවන්න යන එක නෙවෙයි කරන්නේ තියෙන සාමාන්‍ය ජීවිතය දෙන්න. අභියෝග වලට මුහුණ දෙන්න දෙන්න. ඒක අපි කරා එන දුකක් ආවත් මේක මේ කවුරුත් කරපු එකක් නෙවෙයි. මේක එන්නේ මට පාඩමක් උගන්වන්නයි මම මේකට ප්‍රතික්‍රියා නොකර මට මේකට බලන්න ලැබේවා කියලා බලනකොට පරිවිදේට හැක්කෙන්න යන්නේ නැහැ. අරකට ටික ප්‍රතික්‍රියා කරන්න යන්නේ නැහැ. ඒක මම හිතනවා නිස්සද්ද බණක් වෙනවා කියලා කාටවත්. ඒක කරන්ද ඒක පරීක්ෂා කරන්න යෝග ජීවිතය විතර වටන ජීවිතයක් වෙන කොටක් අත්. යෝගාවචර ජීවිතේ ඕන තරම් අභියෝග එනවා. ඕන තරම් උපදේශපන්ති දෙනවා. ඕන තරම් ක්‍රියාත්මක කරලා බලන්න කියනවා. ඉතින් නෝන්ජල කියන වචන නම් ඇහෙනවා. ඒකට කරන්නේ. ඒක කරන්න ගිය ගමන් කියන්නේ මේ බය ආදි වුණා අපි. අපි නොහොඳල්මයි කියේ. මොකද අපි ඒකට කාටවත් උත්තර දෙන්නේ නැහැ. අපි විවේකී ගුණයි කියලා. ඒ කිසි මොන පාඩුවක් වන් තමන් කෑ කියලා අපි විවේක නිර්හංකාර අපිච්ච සංසුප්ත ගුණ ඇති කරාට බුදුහාන්තුමන් කවදාකවත් පුංචි කළා දාගන්නේ. එනම් අපේ තේරවාදී ඉතිහාසයේ කිසි තැනක පුංචි කළා නැහැ. ඉතින් මේක පරීක්ෂා කරන්න තියෙන හොඳම ජීවිතය තමයි පැවිදි ජීවිත නම් හුඟක් හොඳයි. එහෙම නැත්නම් යෝග ජීවිතය. අපි දන්නේ යෝගාවචරය. යෝගේ වෙනවා කියලා කියන්නේ අපි ඉන්ද්‍රිය দমনයට සංවරයට දිවවැල මේ ලැජ්ජ බය දෙකට අපි තන දීලා තියෙනවා. ඒකද මේ තරම් හොඳ දෙයක්. ඉතින් ඒ නිසා අර සඳහන් කළ දෙනවා මේ සියරම මෙච්චර වටිනා ගුණ ධර්ම තියෙද්දී අපි මේ වාල් භාවයටපත් කරන අපි යටපත් කරන්නේ කාම ආසාව. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ තියෙන කැපලකම්. රූපක නිසා මේක තියෙන කාමානං ආදීනවං ඕකාර සංකේසං කියලා කාමයාගේදී ආදීනවයක් ඒක අපිව විකාර කරන ස්වභාවය. මෙච්චර ලස්සන පේන දේ අපි ධනි වෙච්ච ගමන් අපි පර්සනල් ඇජෙන්ඩා එකක් දාගත්තා. කොහෙන් හරි ආර ආසාව ලිස්ට් කරන් ගියාට පස්සේ මම තේරෙම අසරණ වෙලා වේ ඉඳන් ගියා කියලා. ඉතිහාස වෙලා ගන්න. නමුත් මේ ධර්මයේ කවදාකවත් අකාරුණික නැහැ. අනිත් දවසේ පටන් ගන්නකොට ආයෙත් අපිට ඒ ඒ කොට කියලා ඒක ආයෙ දෙනවා. අදනත් පුළුවන් නම් කරපන්. හෙටත් පුළුවන් නම් කරපන් කියලා. ඒක මේ වැරදි දේවල් කරන කනගාටු වෙන්නේ ඒකත් නෑ. ධර්මයේ අනාත්මව නැවත නැවත ඉදිරිපත් වෙනවා. මේක කොයි කාලයක් තියෙයිද කියන එකයි සැකේ. ඉතින් අපිට හම් වෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය තව චිත්තක්ෂණ කීයක් තියෙද? දවස් කීයක් තියෙද? මාස කීයක් තියෙද කියලා. මොනම නාටකයක් කියන්නේ. එදාට අපිට නිතදී මොළොන තෙද්දිය සලියේ සැපයක් ඇයි කකුලුවගේ කෙලිය ගන්න. එදාට උඩුබැක්ක හැලා බඩ විසහාගෙන ගන්න දෙන්නයි. එතකන් තමයි මේ වතු ටික රත් වෙනකන් තමයි මේ පෙන්කෙලිය. නිසා මේක පාවිච්චි කරන්න එපා විනෝ මොකක්ද මේ හෙලිඩේ කැම්ප් එක. මේක පාවිච්චි කරන්න එපා හවුස්කෝ එල්ඩර්ස් වලට. මේ පාවිච්චි කරන කම්බේ විදිනවා වගේ, දී යටින් ඉඳින්දර කියනවා වගේ හැම චිත්තක්ෂණයම මේ පාවිච්චි කරනකොට අපිට මස්තේ දී හැලියට හැමලා තැබෙන්න ගියත් බය වෙන දෙයක් නෑ අපි අඩු ගන්න මේ වෙලාව පොරොදින් හදන් කියන්නේ. හම්බුච්ච වෙලාව පොරොදින් හදන් කියන්නේ. මේක ඔක්කොටම හම්බ වෙන ඔක්කොටම කැමති එකක් නෙවෙයි. එළඹ මොහොතක අපි ඒ නිසි කටයුතු සත්‍යකාරී වෙන සත්‍යය කාර්ය වෙන දෙකමන ඒ සිත්ක්ෂණ කවදාකවත් අපි අතහැරලා යන්නේ. අපි දැන් ගන්න දෙවියෝ වාගේ දෙවියන් වාගේ අම්මා වාගේ තාත්තා වාගේ අරසාව කරනවා.